අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ධර්ම දේශනාව සඳහායි කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ සීලූම දෙනා ධර්ම දේශනාව සඳහා tempත් වෙලා සාදුකාරයක් පාත්තුමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ පුනච්ච පරං ආඋසෝ කීනාසවස්ස අංගාරකාසූපමා කාම යතා භූතං සම්මප්පඤ්ඤාය සුදිත්තං හෝති තී කරුකටේතු ස්වාමීන් වහන්සේගේ අවසරයි මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ විසින් මේ වාගේ බණ භාවනාවල යෙදී ගත කරන කෙනෙක් සාක්ෂාත් කළ යුතු නැත්නම් තමා වශයෙන් වටහා ගත යුතු කරුණු හතක් මේ අපට බුදුහාමුදුරු කියලා දීලා තියෙනවා කියලා දැනගන්නයි කියලා අපට මතක් කිරීමක් කරනවා. ඛතමේ සත්ත ධම්මා සච්චිකාතබ්බා කියලා අපිට මතක් කරන්න ප්‍රශ්නයක් අහන්න. ඉතින් එතකොට අපි දැනගන්න ඕනේ මේ පාඩමක් උගන්වන්න හදන්නේ වංශපාර ගුරුවරයා වාගේ. එතකොට ඒ නිස්සද්ද භාවයට පස්සේ සාරිපුත්‍ර සංසඳහන් කරනවා සත්ත කීනාසව බලහන්. මේ කීනාසව බල හතක් තියෙනවා. ඒ කීනාසව බල හත මේ ජීවිතයේ නිවනක් බලාපොරොත්තු වෙන්නේ නැත්නම් ආර්යත්‍ය බලාපොරොත්තු වෙන කෙනෙක් සාක්ෂාත් කළ යුතු ධර්ම හතක්. ඒ හතට පමණුණාට පස්සේ ඒව අතගාලා බලලා ඒක ප්‍රත්‍යක්ෂණය කරලා නැස්පනා අපිට දැක්කට පස්සේ තමයි සීනාසරණ වහන්සේ නමක් යම් බලං ආගම්ම කීනාසෝ බික්කු ආසවා khයම් පටිජානාති මගේ ආශ්‍රය චේකුණා කියලා මෙන්න මේ ධර්ම හත දැකලා උන්වහන්සේ Tamanටම සාක්ෂාත් කරගන්න විශ්වාසයක් ඇති කරනවා කීනාමේ ආසවෝති මගේ ආසව ක්ෂේුණා කියලා. ඒ කවුරුත් ළඟට ගිහිල්ලා සාහිත්‍යයක් ඉල්ලන්නේවත් එහෙම නැත්නම් වෙන කවුරක්වත් දෙන්න හම්බුනාමයක් නෙවෙයි. Taman ළඟ තියෙන්නේ කී ආශ්‍රව ධර්ම ක්ෂේුණා කියලා. ඉතින් ඉස්සල්ලා ආශ්‍රව තේරුම් ගන්න. ඊට පස්සේ ආශ්‍රව ක්ෂේුණාට පස්සේ මොකද්ද කියලා තේරුම් ගන්න. ඉතින් යනවා බලනකොට අපි පළවෙනි ධර්ම දේශනාවට ගත්තේ අනිච්චා සබ්බේ සංඛාරාති යතා භූත සම්මප්පඤ්ඤාය සුදිට්ඨං හෝති මේ සංස්කාර ධර්මයෝ අනිත්‍ය බව තේරුම් අරගන්න එක. ඉතින් දේශනාවේ අවසානයේට මම මතක් කරා මේ අනිච්ච කියලා මේ සඳහන් කරන එක සමාට අනිච්චා වෙන්නත් ඉඩ තියෙනවා. ඒ මුද්‍ර දෝෂ හෝ පාඨාන්තර දෝෂ නිසා වෙන්නත් ඉඩ තියෙනවා. ඒ මොකද මේ ගිරිමානන්ද සූත්‍රයේ ඛතමේ අනිච්ච සංඥා කියන තැන පංච උපාදානස්කන්ධය රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ රූප වේදනා සංඥා සංකාර දේවල් අනිත්‍ය බව පෙන්වනවා ඊට පස්සේ වෙනම එකක් තියෙනවා කතමේ තබ්බේ සංඛාරේසු අනිච්චා සංඥා කියලා ඒකදී කියලා තියෙනවා මේ සංස්කාර ධර්මයන් විශේෂෙහි අට්ඨියති හරායති jigucchati මේ මෙතෙක් කල් අතක ගහිරපු සංසාරය පිළිබඳව වසන්න බැරි තත්ත්වයකටපත් වෙනවා. අට්ඨියති. චිත ස්ථාවර වෙන එක තමයි කාමභෝගියාගේ වැඩේ මේ සංසාරي ස්ථාවර කරගන්න එක. නමුත් අර සියලු සංස්කාර ධර්මයන් කෙරෙහි අනිච්ඡා න ඉච්ඡති නැත්නම් ඉච්ඡා විනේටපත් වෙනකොට අට්ඨියති හරායති හිරිකිතයක් ඇති වෙනවා. මේ ලෝකයා තිරසන්න ඔක්කොම කාමයට එක්ක හැසිරෙනවා මාත් ඒ ගානද කියලා හර ලැජ්ජාවටපත් වෙනවා. jiggu jiguchati jigupsarak කියනවා. ඒ නිසා එතන අනිච්ච පදයක් එක්ක අනිච්ඡා කියන පදය දෙක අරගෙන තියෙනවා. මේ දෙකටම අවාසනාවට වගේ අටුවාව සමාන අර්ථකථන දෙන්නේ. නමුත් මේ මේ සූත්‍රයේ තියෙන්නේ අනිච්චා සබ්බේ සංඛාරා යථාභූත සම්මප්පඤ්ඤාය සුදිත්තං හොත්. එතන මේ මෙතන අනිච්ඡා කියලා කියන ද අනිච්ච කියන එකට බැලුව පොතේ නම් තනි පාටයක් තියෙන පාඨාන්තර දෝෂයක් වෙන්නන්නේ. නමුත් දැන් අද ගන්න එකේ තියෙන්නේ කීනාතවෝ අට්ටි කංග අංගාරකාසූපමා කාමා සම්මප්පඤ්ඤාය සුදිත්තං හෝති. යථාභූත සම්මප්පඤ්ඤාය සුදිත්තං හෝති. මේ කාමය මේ ලෝකයා මේ ආසාවෙන් හොයාගෙන යන කාමය හත් දවසක් ගිනි බින්දපු ගින්දර නිවිච්ච අඟුරු වලක් වගේ කියලා තියෙනවා. මේකට වැටුණාට පස්සේ ආය ඒකේ ගින්දර නිවුණාට පස්සේ සාන්තියක් වෙයි කියන්න බෑ. ගින්දර නිවෙන්න ඉස්සලා මේ මනුස්සය මැරෙනවා. අංගාර කාසු. කියන්නේ දවස් හතක් දර දාලා දාලා දාලා අපි සාමාන්‍යව කතරගම තියෙන්නේ අර ගිනි පාගන්න හදන එකක්. අන්නේ වගේ අංගාර කාසුව ඒකට කාමේ ඒ වාගේ ඒකට වැටෙන හැමදේම දවල පුච්චලා දානවා. ඉතින් මේ අංගාරකාසූපම කියන්නේ ඉස්සෙල්ලා සරුවත් මේ මේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ කීනාස්ව බලවල අනිච්චා සබ්බේ සංඛාරා කියලා තියෙනවා. දැන් ඊට පස්සේ අංගාරකාසූපම කාම කියන්නේ ඊටත් වැඩිය ඉගෙදා උගන්නපු එකට වඩා බොහොම මූලක මූලම ධර්මයක්. එහෙම නැත්නම් මේ කාමයේ එහෙම නැත්නම් ලෝභයේ නැත්නම් තෘෂ්ණාවේ ආනිසං ආදීනව පෙන්වන එකක්. ඉතින් හිතෙනවා හරිනම් මේක කියලා ඔය පය සංස්කාර ධර්මයන්ගේ තියෙන අනිත්‍ය භාවය තේරුම් ගන්න කියලා. ඒ නිසායි මම මතක් කරේ මේක අනිච්ච නෙවෙයි අනිච්ඡා කියන ඉච්ඡා විනය වෙන්න වෙනත් ඉඩ තියෙනවා. එහෙම බලනකොට නම් දැන් පේනවා මේ ලෝකයේ තියෙන කාමයේ වස්තුන්ට තියෙන කැමැත්තට ඉච්ඡාව කියලා කියනවා. ඉච්ඡති. ඉච්ඡා භංගත්තේ කියලා වචනයක් තියෙනවා. ඉච්ඡා විනය කියලා වචන තියෙනවා. එහෙම බලන කෙනාට මේ බුදුරජාණන්සේ පෙන්වන උපමාවල හැටියට මේ කාමය අඟුරු වලක් වාගේ. ඒක සර්වඥාන්සේ ඒකායන කියන පදය විස්තර කරන වෙලාවක අටුවචාන්සේ උපමාවක් පෙන්වනවා. මේ වගේ ගිනිගෙන දැවෙන අඟුරු වලක්. කින්දර දෙන්නේ ගිනි අඟුරු දඹු තියෙනවා. දුර්වල මිනිස්සෙක් බලවත් පුරුෂෝ දෙන්නෙක් බාහුව දෙකෙන් ඇදගෙන අඟුරු වලට ඇදගෙන යනවා වාගේ ආ ඒකට වෙන දේ පිළිබඳව කතා කරන දෙයක් නෑ මේ දුර්වල මනසට ගැලවෙන්න බෑ ඇදගෙන ගිහලා අඟුරු වලට දාන්න අන්න ඒ වගේ උපමාවකට තමයි අංගාරකාසු කියලා කියලා කියන්නේ. එතකොට මේ කාමයාගේ මේ ආධිනව මෙහෙම තියෙද්දී මුළු ලෝකෙම උද්දී ඉඳලා හැන්ද වෙනකන් කාමේ හොයන. ඉතින් එතකොට එහෙව් කාමයෙන් ඉපදිච්ච අපි කාමයෙන්ම වැඩිච්ච අපි කාමයේ යම් ප්‍රමාණයකට අයින් වෙච්ච අපි මේ අඟුරු වලක් හා සමාන කරලා මේ කාමයේ දකින්නවා කියන එක ක්ෂීණ ආශ්‍රව ක්ෂය වෙනකම්ම සාධාරණ වෙන්නේ නැහැ අපිට ඕනකම තිබුණත් කාමයෙන් වෙන් වෙන්න අපේ මහත මදි අපේ ධර්ම මදි අපේ ශ්‍රද්ධාව මදි අපේ වීර්යය මදි අපේ සමාධිය මදි අපේ ප්‍රඥාව මදි ඉතින් එතකොට තමයි අපට මේ බුදුහාමුදුරු මේක කියනවා සාරිපුත්‍ර සාරසේ පාඩම් පන්තිකට අපිට කියලා දෙනවා අපි යම් ප්‍රමාණයකට කරලා තියෙනවා නමුත් අපිට පේන අපි කොච්චර උත්සාහ කරත් අවංකව අහිංසකව මේ අපිට තාම ක්ෂීණාසෝ කියන පදේ කියා ගන්න තරමට කාමයේ ආදීනව මේ තරම් වැටහිලා නැහැ. එනිසා යම් තැනක ලේශයක් ඉතුරුලා තියෙනවනම් ඒ හරහා අපි තේරුම් ගන්න ඕනේ. ගත්ත ප්‍රයත්නයට සාපේක්ෂව යම් යම් කාමයන්ගෙන් අපි වෙන් වෙලා තියෙන යම් ප්‍රමාණයකට නමුත් දැන් මෙච්චර ඉතුරුලා තියෙනවා. ඒ කාමය හම්බ කරන මනුස්සයා දන්නේ නැහැ. මේක මෙච්චර අයින් කරන්න මාරු බව. ඒකයි යා මේ දිවා රාත්‍රී ව්‍යාපාර කරමින් පරිවේෂණ කරමින් සාමූහික වශයෙන් කාමයේ රැස් කරනවා. කවදාද මේක අයින් කරන්න කියලා තමයි තේරෙන්නේ කොල්ල වගේ. උවමනාව තිබුණත් අයින් කරන්න බෑ. ඉතින් එහෙව් දෙපැත්තකින් කාමයේ දකින්න පුළුවන් එකම කෙනා යෝගාවචරය විතරයි. මොකද අනික අපි මෙතෙක් කල සංසාරේ ගත කරලා තියෙන විදිහට උදේ ඉඳලා හැන්දෑවනකම් මම කාමයේමයි පැතුවේ කාම භෝගින් එකමයි ගත කරේ කාම පරිේශනමයි කරේ ඒ නිසා අපිට තව මදි වෙලා තියෙනවා තකාමේ මදිකමින් තමයි මැරිලා තියෙන්නේ ඌනෝ අකිට්ඨෝ කාමදාසෝ මැරෙන හැම කෙනෙක්ම ඌනෝ මැරෙන්නේ අතෘප්ති කරව මැරෙන්නේ කාමයට දාසකම් කරමින් මැරෙන නිසා උපදින උපදින ආත්මය ඊගාව ආත්මයක් අපි තියාගෙන ඉන්නවා දැන් අපි මොනම හේතුවකින් හරි මේ කාමයේ පිටුදකින්න උත්සාහ කරන දෙක එළවෙලව පහර දෙන හැටි දකින්නකොට අපිට මේ කාමයේ හොයාගෙන යනකොට අංග සම්පූර්ණ කරගන්න බැරි ගැතියුත් තියෙනවා අයින් කරන්න හදනකොට අයින් කරන්නත් බැරි ගතියක් තියෙනවා. අන්න ඒ ටික පුද්ගලිකව ගන්න එපා. මේක හිත නරක කරන්න ගන්න එපා. මේ පුද්ගලික දෝෂයක් නෙමෙයි මේ කාමයාගේ හැටි. ඉතින් හුඟ දෙනේ විශේෂයෙන්ම ඇවිද්දෝ ඒ කාමය Tamante එනකොට හරියට ලැජ්ජාවටපත් වෙනවා. ඒකෙමුත් මේ අරණ්‍ය වාසී සංඝයා සුවිශේෂයි. භාවනා කරන අය මෑණිවරුත් එහෙමයි. ඒක පුද්ගලිකව ගන්නවා. මේක මේ මානවයාගේ මනසට වැච්ච වෙච්ච දෙයක්. පරිණාමය හා සම්බන්ධ දෙයක් මෙතන තියෙන්නේ. අපි මේ කාමයේ පිළිවන් දෙපැත්තක් දකින එකක් තමයි අපි පැවිද්දට එනකම් අපි කාමයේ හෙව්වා. ඒකට කාටවත් අත උසලා කියන්න බෑ නේද? මම උපදිච්චලා ඉඳලා කාමයේ අඩු ගන්න. අපි ඉපදුනේ කාමයේ නිසාමයි. ඊට පස්සේ අපි කාමයේ හොයලා ඔන්න දවසක අපි කාමයේ අතාරින්න ගියාට පස්සේ පේනවා කොච්චර කලින් පටන් අරගත්තත් ඒක තියෙනවා. ඉතින් අපේ බලසෙනක බිඳෙන්නේ අපේ යුද්ධයේදී අපි වහසිබස් අපිට කියන්න බැරි මේ කාමය අයින් කරන්න ගියත් අපිට පහර දෙන එක අපි පුද්ගලික ලැජ්ජාවට ගත්තොත් අපි පරාදයි. අපි තේරුම් ගන්න ඕනේ කාමය කියන්නේ මගේ බූවල්ලෙක් එක අඬුවක් අපට කොට අනික් අඬු සේරෙම අපි අල්ලනවා. ඒ නිසා අපිට පුද්ගලිකව තරහ වෙන්න අන්දෝත්සාහය කරන්න වට්ටන්න නෙමෙයි සර්වචන්ස මේ කතා කරන්නේ. සාරිපුත්‍ර සාංශේ මතක් කරන්නේ. ඒකේ බූවල්ලගේ තියෙන අඩුගාන දැනගෙන අඩුගානේ මෙයාට ආරාධනා කරන්න එපා, ගෙට ගන්න එපා, පතන්න එපා, යදින්න එපා, කාම ඉල්ලන්න එපා. ඊට පස්සේ අයින් කරන තියෙන මාරෝ බලන්න. ඊට පස්සේ දැන් මේක ගිහිල්ලා කීයකට බණ කියනකොට මේ ටික බණට කිව්වොත් එහෙම කොහොමද ඉතින් ගිහිල්ලා ගියා ගියාවි මේ අපි කීයක් හරි හම්බ කරගන්න හදනවා මේ ආන්තර ඇවිල්ලිවල ඒකටත් තට්ටු කරන්නයි හදන්නේ ඒක නිසා මේ මේ කාමයේ ඒ ආන්තරන්න බැරි වුණාට අපිට තව හම්බ කරලා ඉවර නැහැ එතන බණ කියන්න ගියාට පස්සේ ආන්තරෝ දෙකට දෙපැවර වෙනවා ආන්තරන්න බණ කියන්නේ වෙන්නේ කාමයේ වර්ධනය වෙන බණ ඒකට අපි ලොකු සාන කියන්නේ දාන කෙක්ක කියලා වැඩි වැඩියෙන් දාන දෙන සාට ඕන කෙක්ක දාලා බණ කියන්නේ ඒකට කියන්න කාමයේ පතන්න වෙනවා අනේ තව තවත් කාමවස්තු වැඩි වේවා මට මගේ මල්ලටත් තව වැඩි වේවා විසි කරන්න ඕවා විසි කරන්න මම ඉන්න පැත්තට විසි කරන්න කියලා ඉච්චරයි බඳ කියන්නේ. ඌව වැඩන්නේ ඌ ජරාව අප්ප විසි කරන්න හැබැයි අපේ පන්සල ගියාට විසි කරන්න අපේ ආරාමේ ගියාට මං ඉන්දියාට විසි කරන්න ඔච්චර තමයි බණේ දක්ෂකම්. මේ දහන කතාවේ. ඒක නිසා අටුවාචාර්ය වංශලා සඳහන් කරලා තියෙනවා දාන කතාව අලියෙක් සරසනවා වගේ කියලා. අලියෙකුට අතපය දිගලා සරසන්න පුළුවන්. ඉඩ තියෙනවානේ. ඇත්තට කිව්වහම බොහෝ විශාලයි හන්දකට වෙනම 10 දෙක හොඬේට වෙනම 10 දෙක එක්ක පාට කරතේ එක්ක රෙදි අඳදයි. ලංකාවේ රෙදි අඳන ඉන්දියාව පාට කරනවා. ඉතින් අත්තපයිදි කරලා අඳන්න පුළුවන්. මේ දාන කතාව කියලා කියන්නේ එහෙම එකක්. සීල කතාවට ගියහම හොඬේ කපනවා. එතකොට ඔච්චර අඳපු ඇතාගේ වටිනාකම ඉවරයි. මොකද සීලේ තියෙන ප්‍රධානම අපිට තියෙන බාධාව තමයි කාමරේ තියෙන ආසාව. ඒ නිසා අපිට සිල්පදයක් රැක ගන්න බෑ. දැක දැක දන දන පායට වැටෙනවා. ඉතින් එතකොට දාන කතාවෙන් සීල කතාවට නැගිනකොට අර ප්‍රේමණීය කතා අර ආස්වාද ජනක කතා කතා කරගන්න අමාරුයි. ඒ නිසා හුඟක් වෙලාට දාන කතාවෙන් අතර කළා නිකන් ඉන්නවා. මොකද මේ දායකයා ෂේප් එකේ තියාගන්න එපා නැත්නම් අමාරුයි අපා. මේ මහානකම කරන්න අමාරුයි ස්ථානයක් කරගෙන යන්න අමාරුයි සාසනය පවත්වන්න අමාරුයි. දැන් මෙතෙන්දි ගියාට පස්සේ දැන් අපේ කට්ටියට අපිට ඊට වැඩිය පිස්සුනේ අපි භාවනාත් කරනවානේ. දාන කතා සීල කතා කරේ දැන් භාවනා කතාවට ගියාට පස්සේ මේකේ තියෙන ප්‍රධානම දෝෂේ මම දකින්නේ ඒක නැත්තම් බෙදා හදා ගන්න තියෙන්නේ මේ විදිහට මේ කාමයේ අයින් කරන්න හදනකොටත් කාමයේ නැවත නැවත එල බැට දෙනවා පහර දෙනවා ණයගේ එක පෙනයක් කපනකොට පෙන හතක් වෙනවා කියලා හිතා ගන්න. බූවල්ලගේ එක අඬුවක් කපනකොට අනෙක් කඬු වලින් අපි අහුවෙලා ඉවරයි. මෙන්න මේ ගතිය පුද්ගලිකව තමන් අවල අව탁සීරුවට කරන්නේ පුද්ගලිකව තරම්ගේ දෝෂයක් විතර ගන්න කෙනා හැමදාම කාමයේ දිහා බලන්නේ පුදුම ද්වේෂයකින්. ඒක මෙහෙමයි ලස්සනට කියන්නේ. දුරට අහගෙන ඉන්න කන් දෙක රුකුල් දීලා. පැවිද්දට එනකන් පැවිදි වෙනකන් ওই සුදු වෙනගෙන ඉන්න කට්ටිය පැත්ත බැලුවොත් ඒගොල්ලන්ට සංසාරට බැඳෙන එකම හේතුව කාමය. පැවිදි වුණාට පස්සේ සංසාරට බැඳෙන එකම හේතුව ද්වේෂය. කාමයටත් ද්වේෂ කරනවා, ද්වේෂයටත් ද්වේෂ කරනවා. පැවිද්දා කියලා කියන්නේ හොස්ස ළඟින් මැස්ස යන්න බැරි සතෙක්. පුදුමාකාර ද්වේෂයක් පැවිදි වුණාට පස්සේ. දැන් වෙත් පෙරලියක් වගේ. මේක මං කියන එක නෙමෙයි මට හිතිලා තියෙන එක. මම විශේෂයෙන්ම හිතන්නේ මෑණිවරු දිහා බලන්නේ පැවිදෙන්න ඉස්සෙල්ලා මොන් කොච්චර ජොලිය ඉන්නවද පැවිදි වුණාට පස්සේ යක්ෂ මොහුණු පොඩි දෙයක්වත් ඉවසන්නේ නැහැ කාගවත් පොඩි වැරද්දක් ඉවසන්නේත් නැහැ මේක අංග සම්පූර්ණ සාසනයක් බලාපොරොත්තු වෙනවා. ධම්ම සංගණිය අටුවාවේ සඳහන් කරලා තිබිලා මම පොල්ගස්සෝට ඉඳදී පිණිස ලොකු සාන්ති අපිට කියලා දුන්නා. පැවිද්ද සංසාරට බැඳෙන්නේ ද්වේෂයෙන්. ගියා සංසාරට බැඳෙන කාමයෙන්. මෙන්න මේ කාමයේ ද්වේෂයට මාරු වීම තමයි පැවිද්ද කියන්නේ. ඉතින් කවුද සන්තෝෂයෙන් ඉන්නේ පැවිදි වෙලා? හේතුව මොකද පැවිදි වුණාට පස්සේ කාමේනකොට පුදුම කරප්පන් එනවා වගේ. අරසාත්මක රෝගයක් වගේ නොආයුතුයි කියලා හිතනවා. මේ තට්ටි ගාව පරිදි කාමේ නතර වෙයිද? සිවුරක් අඳගත්ත පරිදි කාමේ නතර වෙයිද? මේ කාමයේ කියලා කියන්නේ මනුස්ස මනසේ හැදිච්ච පිළිකාවක්. ඒක බූවල්ලව දාගෙන වගේ ඉන්නේ. ඒක අයින් කරන්න උත්සාහය වෙනම කතාවක්. හැබැයි අයින් කරන්න පුළුවන් දෙයක් කියන එක බුදුචන්දේ පහළ වෙන්න ඉස්සලා බෑම කියලා අයින් කළා. අපිට දැන් බුදුචන්නාසේ ඉන්නවා බුද්ධ ශාසනය තියෙනවා. පැවිද්ද තියෙනවා, පණසකම තියෙනවා. ක්ෂණ සම්පත්තියේ තියෙනවා. අපිට පුළුවන් මේ අංගාර කාසූපමා කාම. කාමී මේ අඟුරු වලක් වගේ දවල දවල දවල දවල විනාශ කරන දෙයක් කියලා අපිට මේ දැනට තියෙන අත්දැකීමෙන් තව ඉදිරියට පියවරක් තියන්න නම් මට තේරෙන්නේ මේ කාමයේ බැටදීම මට කරන එකක් නෙවෙයි මනුස්ස මනසල කරන එකක් කියලා ඒකට සාදරයෙන් මේ යුද්ධෙට පෙළඹෙන්න ඕන. වහසිබස් කියලා යුද්ධෙට යන්න ඕන. මෙන්න මෙන්න මෙවැනි වාතාවරණයකදී අපි කාමයේ අයින් කරන්න හැදුවත් කාමයේ අපේ දිහාට කොල්ල බබා වගේ అలවන වෙලාවේදී ශ්‍රද්ධාව වැටෙනවා. පැවිදි වෙන වෙලාවට උන ශ්‍රද්ධාව දැන්නේ ඒ ගැම්ම දැන්නේ ඉතින් ගියාම වීරිය වැටෙනවා. මොකද අපි බිම වටන විදිහට අපේ තියෙන ශිල්පත කැඩෙනවා. කාමෙට ආශාවල් නින්දෙදි මතුවෙනවා. පිරිස ඉන්නකොට එක විදිහක් නැති විදිහට එක විදිහක්. දවල් මිගිල් රෑ දනියල් සෙල්ලමක් යන්නේ මෙතන. එතකොට වීරිය වැටෙනවා. සද්ධාව මිස සමාධිය බිමේ මට්ටමකට පැටහ පැටරනවා. ඒ නිසා මට ප්‍රඥාවක් කියලා එකක් තියෙනවා. මෙච්චර දැක දැක දැක දැක දැන දැන මට මෙච්චර කාමයේ තියෙදි මං ඒට යටිහිතින් කැමැත්තකුත් තියෙනවානේ. අන්න ඔය එන අතරේ සද්ධා, වීර්ය, සමාධි, ප්‍රඥා වැටුණට සතිය වැටෙන්නේ නැහැ කියන්නේ මම මේ කතා කරන්නේ. කාමයේ එනකොට ආනපානෙ කොහොමද? කාමයේ නැතිකොට ආනපානෙ කොහොමද? කාමේ ජීදි සක්මන් කරනකොට කොහොමද? කාමේ නැතිකොට සක්මන් කරන්නේ කොහොමද කියනකොට සද්ධාව වැටිය සතිය වැටිය යුතුයම නෑ මං කියලා වැටෙන්නේ නැහැ. අනේ ඒක මේ වැඩපුළුව ඉගෙන ගත්තා නම් කාමේනවා ඒක නැති කියලා කවුරු හරි කියනවනම් ඉතින් කිසිම එක්කෝ පිස්සන් කොටුවට දාන්න ඕන නැත්නම් මරන්න ඕන. වෙන්නේ කාමේනවා. මේ කාමේ තියේදී හුස්ම බලන්න බැරිද? කාමෙන් නැතිකොට උස්ම බලන්න බැරිද? කාමේ තීටි සක්මන් කරන්න බැරිද? වම දක්වන දරන්න බැරිද? කාමෙන් නැතිකොට බැරිද කියලා කාට හරි නිකමට හිතන්න වැඩමුළුවේදී තීරුම් ගන්න පුළුවන් වුණොත් මට රූපයක් බලන්න ආසාවක් ඇති වුණා, කාමයක් ඇති වුණා. ඒක තියෙද්දි මම මේ රූපේ බලද්දිම මම දන්නවා මම සක්මන් කරනවා කියලා. එහෙම නැත්නම් භාවනා වෙනකොට අපේ ඔළුවට එනවා මොකක් හරි පරණ ලස්සන විචිහිද්ධියක්. අපිට ආසාවක් එනවා. එතකොට හිත ඒ රූපෙට හෝ ඒ සද්දෙට හෝ මනෝ විකාරයට ඇදලා යනවා ප්‍රශ්නයක් නැහැ. නමුත් මේ හතර මැදේ අස්සේ මම හුස්ම තාම වැටෙනවයි කියලා බලන්න තරම් පෞරුෂත්වයක්. ඒ අර එන කාම සංඥාව විනිවිදලා මම තාම හුස්ම ගන්නවා කියලා දකින්න තරම් ප්‍රඥාවක් දැකලා උක වාර්තා කරන්න පුළුවන් නම් ඒක ඉස්සෙල්ලා සද්ධා වෙන්නට වීර්ය වෙන්නට සමාධිය වෙන්නට ප්‍රඥා වෙන්නට සතිය නඩත්තු කරන්න පුළුවන්. අන්න ඒක දැකපු දවසේ පේනවා කාමයට වැඩිය සද්ධාව බලන්න සතිය බලවත් කියලා. ඒක සරුවච්චනන්සේ සඳහන් කරනවා වඩන රද සතිය ඕනම දෙයක් මේ විදිහට. ඕනම කෙලෙසකට වැඩිය බලවත්. ඉතින් අන්න ඒ පැත්තෙන් අපි බලමු අපි ළඟ තියෙන යම් අත්දැකීමක් තියෙනවා දැන් භාවනා කරලා, සක්මන් කරලා, පරියංක කරලා මේ කවුරු හරි දෙන බතක් කාලා කවුරු හරි දෙන පැදුර කියලා එල පුදියාගෙන ඉඳලා ජීවිතයක් තියෙනවානේ. අන්නේ ජීවිතය හරහා අපි බැලුවොත් මේ කාමේදී ආකාමේදී බලන ස්ථාන අවස්ථා තුනක් තියෙනවා. කාමේ වීතික්‍රම භූමියක් තියෙනවා. කාමේ පරිඋත්ථාන භූමියක් තියෙනවා. කාමේ අනුශේ භූමියක් තියෙනවා. වීතික්‍රම භූමිය තමයි කාය වචන දෙකෙන් එහෙම නැත්නම් අපි සතුන් මරමින් සොරකම් කරමින් කාමීත්‍යචාරය කරමින් බොරු කේලම් විශ්වචන පරිශෝචන කතා කරමින් ඉන්න වෙලාවේදී තොංගාර කියන්න බෑ. අපි ඇති වෙන අකුසල් ප්‍රමාණය තොන් ගන්න කියන්න බෑ. අපි කියනවා දුස්සීලයි කියනවා අසුත පුතුජනයි කියලා කියනවා මෝඩ පුතුජනයි කියලා කියනවා. එතෙන් අපි උපදන අපේ අපේ පස්තරේ ඒ උපස්තරනේ අපි හැදුනේ ඊට පස්සේ අපිට දවසක හිතුණා කියලා හිතමු යම් සීලයක් රකින්න ඕනේ නෑ මම දැන දැන ඊට පස්සේ තුම් මරන්නේ මම ආය කාගත් කාම වස්තු කරකම් කරන්නේ කාමස්තු මිත්‍යාචාර කරන්නේ නැහැ බොරුවෙන් කියලමින් හිස් වචනේ පරිසවචන හම්බ කරන්න යන්නේත් නැහැ. කියලා මෙන්න මේ සිල්පද ටික කාට හරි හුදු එලබසිටසින් එක චිත්තක්ෂණයක් රකින්න පුළුවන් කියන හිත හිතන්න පොඩ්ඩක්. මෙයාගේ හිත දැන් යෙදෙනවා එක චිත්තක්ෂණයක මම මේ චිත්තක්ෂණය ඇතුළත සතියක් මරණ ආවත් මරන්නේත් නෑ දැන් මරන්න කිව්වත් මම දන්න හොඳටම මට විශ්වාසයි. හොරකම් කරන්නේත් නෑ කරවන්නේත් නෑ කරු දෙයින් ජීවත් වෙන්නේත් නෑ. ඒකත් විශ්වාසයි. මම කාමීත්‍යචරය කරන්නේත් නැහැ, කරවන්නේත් නැහැ, කරුණ දෙන් ජීවත් වෙන්නේත් නැහැ. බොරු කියන්නේත් නැහැ, කරවන්නේත් නැහැ, බොරු කියවන්නේත් නැහැ, කියු දෙන් ජීවත් වෙන්නේත් නැහැ. කියලා මේ සතන පරුස වචන. මෙතනදී මේ වීතික්කම භූමියේ ඉක්මවනකොටම එක චිත්තක්ෂණයකට සර්වචන්සේ සඳහන් කරලා තියෙනවා එයාට රැස් වෙන කුසල් ප්‍රමාණය අප්‍රමෙයයි අප්‍රමාණයි සියතාපි භික්වේ මහා සමුද්දෝ කියලා. මහන්නේ මේ එක චිත්තක්ෂණයක් දැන දැන සත්තු මරන්න නැතුව ඉන්නවනම් එක චිත්තක්ෂණයක් හොරගම් කරන්න නැතුව කාමීත්‍යචාරය කරන්න නැතුව බොරු කේලම හිස් වචන නැතුව හැබැයි ඒක හොඳට සත්‍යම් ප්‍රතික්‍රියා වෙන්න ඕන කරන වෙලාව දන්නවා එතකොට ඒ කිනාට ලැබෙන කුසලය අග්ගඤ්ඤා රත්ත්‍ඤ්ඤාවං සංඥා පෝරාණා අසංකින්නා අසංකින්න පුබ්බාන සංකීදින සංකීස්සාන්ති අපපති කුට්ටේ සමනේ බ්ලාක් දේ විඤ්ඤුහි මහණේ චිත්තක්ෂණයෙන් එයා රැස් කරන කුසල් ප්‍රමාණය දුසල් ගාණෙන් මනින්න බෑ. හුණ්ඩු ගාණෙන් මනින්න බෑ. මහා සමුද්‍රයක් වගේ. එතකොට අපි මේ භාවනා කරනකොට අපි දන්නවනම් මම මේ ඉන්න වෙලාවේ පැහැදිලිවම සතුම් මරන්න ඕනකමකුත් නැහැ මරන්නෙත් නැහැ මරෝදේ ජීවත් වෙන්නෙත් නැහැ. අපි භාවනා කරන වෙලාව හොරකමක් කරන්නෙත් නැහැ දෙන දෙයක් කාලා ජීවත් වෙනවා. කාමීච්ඡාචාරයක් තියා මෙතන කාමභෝගින්ද එන්න දෙන්නේ නැහැ මේ ශුන්‍යagaraය. බොරුව කියලා මේ ඉස්සචන පරිසරෙන් කතා කරන්නේම නැහැ. මෙන්න මේක සමාදන් වෙනවා අප කොච්චර වාසිපත් දරන්න පුළුවන්ද කියලා හිතන්න. මම මේ වාඩි වෙලා ඉන්න වෙලාවක මම මේ ලස්සන පට්ටල වාඩිලා ඉන්නවා මට මේ කාමයේ සම්බන්ධයෙන් මේ වීතික්‍රම භූමිය ඉක්මවල මං ඉන්නේ. මම දන්නේ මෙතන මේ 161 වෙනි රිට්‍රීට් එක කවුරුවක්වත් මේක අත්දකපු කෙනෙක් මම තාම දැකලා නැහැ. මේ භාවනා කරන වෙලාවේදී මේ අප්පමෙය අප්පමාන විශාලම කුසලයේ රැස් වෙනා මෙතන කියලා කට්ටියට හිතෙන්නේ දෙතර හිටියානම් බුද්ධ පූජාව තියන්න තිබ්බා. දෙදරේට මල්පත්තු පහන් පූජා කරන්න දෙනවා. හඳුන් කුරුපත්තු වෙනවා මේක මුස්පීන්තු බුද්ධ පූජාවක් නෑ, වන්දනාවක් නෑ, මල් පහන් පූජාවලුත් නෑ. මේක බුද්ධ ආගමද කියලා හිතෙනවා. ඒකල චෝදනාත් කරනවා. කොයි දෙයක් නරකද මේ කට්ටිය එකතු වෙලා එක සැරේ සාදු කියනවනම් කොච්චර වටිනවද? නමුත් යමක් නොකර සිටීමේ මේ සියලු කුසල් හිමිනවා කියලා සබ්බපාපස්සා කරනම් ඒක සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ නෙවෙයි සම්බුදු රජාණන් වහන්සේලාගේ කුසලයක් කවුද සමාදන් වෙන්නේ කවුද මේකට වාසිබස් දොඩන්නේ අනේ බුදුහාමුදුරට පිළිසිද්ද අනේ සාරිපුත්ත හාමුදුරට එක්කනට අනේ ධම්මජීව හාමුදුරට පිළිසිද්දෙන් හරි එක පැයක් අපි හොඳටම දන්නවා සතුන් මරන්නේ නැහැ හොරකම් කරන්නේ නැහැ කාමීත්‍යාචාරය කරන්නේ නැහැ කියලා මේක සමාදන් වෙනව නම් ඒ අපේ ජීන කුසල ප්‍රමාණය 70ක් විතර කැපිලා. ඉතුරු වෙලා තියෙන්නේ බොහෝම ඩිංගිත්තයි. නමුත් අපි අර ඉතුරුලා තියෙන ටික ගැන කතා කරනවා මිසක්කා. ඒ ගැන චෝදනා කරනවා මිසක්කා. ඒ ගැන අපි කට උල් කර කර අනුන්ට කියනවා මිසක්කා. අපි දිනාගත් ප්‍රදේශය දන්නේ නැත්නම් අපිට හිතෙන්න පුළුවන් අයියෝ අපට නම් කවදාකවත් කියන අස්සව කියන්න බෑ. අපිට නම් කවදාකවත් කාමයෙන් දුරවන් වෙයි කියලා හිතන්න බෑ. මොකද අර ඉතුරු වෙච්ච ටික විතරයි කල්පනා වෙන්නේ. ඒක නිසා අපි ඒක දැනගන්න ඕනේ. අපි මේ දැනට කරන එක පිළිබඳව ප්‍රමෝදයක් හිතේ තියෙන්න ඕනේ. අපි මේ දැනට අපත් වෙලා තියෙන එක අපිට මේ කවුරුත් ආණ්ඩුවේ දීපේවක්වත් අම්මා අප්පා දීපේවක්වත් නෙමෙයිනේ. මේ එක එක්කෙනෙක් යෝධ බල යෝධ වීර්ය දාලා කඩාගෙන ආපු ගමනක් නේ. උපාසක උපාසකම්මලා වුණා. අන්න ඒක සමාදන් වෙනවා නම් ඉඳගෙන ඉන්න හැම වෙලාවෙම ප්‍රමෝදයක් නැති ඉතින් ඊට පස්සේ ওই කාමයේ අතහැරියාට පස්සේ නැත්තම් මේ අංගාරකාසුපමා කාම කියන එක අතහැරියාට පස්සේ නැත්තම් වීතික්‍රමකට අතහැරියාට පස්සේ ඉඳගත්ත කිනාට ඕකේ සංඥා වෙනවා. මොන්නේ සංඥාවට තමයි කාම ඡන්දේ කියලා කියන්නේ. කාමයේ අතහැරියාට පස්සේ යන්නේ. එයා යාගේ හේව නැල්ල තියලා යන්නේ. ඒකට කියනවා කාම සංඥාව කියලා. ඒකට කියනවා කාම ඡන්දේ කියලා. ඉතින් භාවනා කරන්න ඉඳගත්තු ගමන්ම අර පර්යංකේ කඩාගෙන සතිය කඩාගෙන අරමුණ කඩාගෙන කාමච්ඡන්ද ඇවිල්ලා බැට දෙනවා. ඒක හරියට මුහුදු වෙරළට මුහුදු රැල්ල ගහනවා. ඉවරයක් නැහැ. රෑ මේක නතර වෙයි දවල්ට මේක නම් මොකක් කරන්න වැඩිම ගන්න. කාම සංඥාව කාම ඡන්දේ කියලා කියනවා. ඉතින් යෝගාවචර දැනගන්න මේ කාමයේ අයින් කරපු කෙනාට පමණමයි කාම ඡන්දේ මතුවේ. ගෙවල් දොරයි නෝට කාම ඡන්දේ ඉන්නේ. ඒක කාමයේ කෙලින්ම තියෙනවා. ඒක නිසා කවුරු හරි දැකලා තියෙනවද භාවනා ලෝකයේ මේ බෞද්ධ ලෝකයේ කාම ගුණවලට වැඩිය කාමච්ඡන්දේ හොඳයි කියලා දන්න තරමේ බණ දන්න කෙනෙක් හම්බලා තියෙනවද කවදා හරි? ඒ කාම ගුණයන්ද වැඩිය කාම ගුණයන් අයින් කරපුවම හම්බෙන ඉතිරි බාල බාල ಜಾති කාමයක් තමයි කාමච්ඡන්දේ. ඒ නිසා කාමච්ඡන්දේ හොඳයි. කාමයට වැඩිය. නමුත් අපි මූණ අට කරගෙන යකා වෙලා කාමච්ඡන්දේක ෆයිට් එකම නේ තියෙන්නේ කවදාහකවත් කාමච්ඡන්දේ කියන්නේ කාමයේ නැති තැනක පහළ වෙන කාමයේ ඉවත් කරාට පස්සේ පහළන ප්‍රත්‍යুৎපන්නයක් තමයි ප්‍රතිස්ථාපනයක් කියලා කියන්න හදනකොට ඒ බණ අහන්නත් කැමති යම් වෙලාවක Taman භාවනා කරනකොට Taman ඩවිල තියෙන කාමච්ඡන්දේ මට දැන් තියෙන ආසාව රුචිය මනාවේ එතකොට යාට තේරුම් ගන්න පුළුවන් නම් කාමයේ වෙනුවට මේක හොඳයි. කාමිකින්න වීතික්‍රමන සත්තු මරන්න හිතන හොරකම් කරන්න හිතනවා කාමීච්ඡාය කරන්න හිතන බොරු කේලම් හිස්සචන පස්සේ කාම ඡන්දය ඇතුලේ පෙරලෙනවා හැබැයි තාම එළියට දක්කලා නැහැ වීතික්‍රමණය වෙලා නැහැ උල්ලංඝනය වෙලා නැහැ ඒ නිසා මේ කාම ඡන්දේ දිහා බලලා මේ කාම ඡන්දයයි කියලා දැනගන්න පුළුවන් නම් ආස්වාස වෙලාවේ මේ ආස්වාසයයි කියලා දැනගත්තා වගේම කුසලයක් සිද්ධ වෙනවා. ඒක බුදුජානන්සේ සාන්දිටික සූත්‍රයේ සඳහන් කරනවා. මේක ටිකක් භාවනා කරලා ගිය කෙනෙකුට තමයි අල්ලන්න පුළුවන්. යම් වෙලාවකට Tamange හිතේ කාමච්ඡන්දේ තියෙද්දි මගේ හිතේ තියෙන කාමච්ඡන්දේ කියලා දන්නවනම් සාන්දෘෂ්ටිකත්වය පේනවා එයා ධර්මයේ අස්පනා පිට පේනවා කාමච්ඡන්දේ කියලා කාමච්ඡන්දේ කියලා දන්නවා. ඒක අකාලිකවම පේනවා. ඒක විශාල කුසලයක්. හරියටම ආස්වාසිය තියෙන ආස්වාසිය දැක්කා වාගේ. වම තියෙනකොට වම දැක්කා වාගේ. ඉතින් මේකට බය වුණොත්, මේකට කෑ ගැහුවොත්, මේකට gadu පිපුණොත්, මේකට කරප්පන් එන්න පටන් ගත්තොත් කාමේ දිනනවා සතිය වැටෙනවා. කවදා හරි පුළුවන් වුණොත් මේ කාමයේ කාම ගුණ ප්‍රතික්ෂේප කරාට යාගේ හේවණල් එනවා කාමච්ඡන්ද දැන් ඇවිල්ලා ඉන්නේ මෙයා අසවලා එයා ද්වේෂය නෙමෙයි නිදිමත නෙමෙයි විචිකිච්ඡාව නෙමෙයි. උද්දච්ච කුක්කුච්ච නෙමෙයි කාමච්ඡන්දේ කියලා. හරියටම දැනගන්න පුළුවන් නම්. ඒක තමන්ගේ අස්පනා පිට ලැබෙන ප්‍රධාන අවබෝධයක්. ඒක හැබැයි ඒක සාමාන්‍යයෙන් යෝගාවචරය රූපේ තේරුම් ගත්තට පස්සේ එහෙම නැත්නම් ආනාපානෙ වගේ දේවල් තේරුම් ගන්න පස්සේ දැන් තියෙන ආනාපානෙ ආස්වාස අවස්ථාව. මේක ප්‍රස්වාස අවස්ථාව කියලා දෙක වෙන් කළ දැනගන්න පිළිසිඳ ගැනීමක් හිතමු. ඊට මේ ආස්වාසේ මේ මුල මේ මැද මේ අග කියලා දන්න පිළිසිදු අත්දැකීමක් හිතමු. අන්න ඒ වට්ටමට ගිය කිනාට කියලා දෙන්න පුළුවන්. ওই වාගෙම තමයි නාම ධර්මයක් වෙන කාමච්ඡන්දේ මේ එනවා මේ පවතිනවා මේ යනවා. ඒක මේ කායනුපස්සනා මට්ටමේදී කියලා දෙන්නේ ඒක පෙන්වන්නේ ධම්මානුපස්සනා මට්ටමේ. නමුත් මේ බණ අහනකොට අදිෂ්ඨානයක් එන්නේ ඉඳ තියෙනවා. මේ කාමච්ඡන්දේ හිතේ තියෙද්දිම මට සතුටුමත් වෙන්න පුළුවන්. ආනපානෙ මත සතුටුමත් වෙන්න පුළුවන් නැත්නම් මයි ළඟේ තියෙන දේ තමයි ඡන්දේ කියලා ඉගෙන සතුටුමත් වෙන්න පුළුවන්. ඒක අකුසලයක් නෙවෙයි. මේ වගේ පිළිසකට බැරි වෙන්න බෑ. අඩු ගන්න මේකෙන් යම් පිළිසකට තේරුම් ගන්න පුළුවන් වෙයි. නමුත් මේකට බුදුරජාණන්සේ දෙන උපක්‍රමය මොකද්ද? උපමා මොකද්ද? මහන්නේ මේ කාම ඡන්දය නැත්නම් කාම සංඥාව ප්‍රතිස්ථාපනය කරන්න බෑ උඹ බලයන් කියලා. මේ එලවන්න බෑ මෙයා. මෙයා කොල්ල බබෙක් වගේ. ඒ වෙනුවට රූපයක් ගෙනත් දාන්න කියන එක තියෙනවා. ආස්වාද ප්‍රසආස රූපේ. වම දකුණ කියන රූපේ. මම ඉඳගෙන ඉන්නවා කියන රූපේ. මම ඇවිදිනවා කියන රූපේ තමයි ඉරියව්ව. මේකට කියනවා දැම්මට පස්සේ යම් තාක් අපේ හිත ආස්වාද ප්‍රසවාසී ඉන්න බව දන්නවනම් හුදුවට මතක තියාගන්න කාම ගුණත් නැහැ කාම සංඥාවක් නැහැ. එහෙම නැත්නම් කාම ඡන්දෙත් නැහැ. ඒ නිසා ආනාපාන කියනලාදී ආනාපාන කියන බව දන්නවනම් එයාට පුදුමාකාර කුසලයක් රැස් වෙනවා. නමුත් දන්නේ නැත්නම් එහෙනයිටි වැඩක් නැහැ. මගේ හිතේ තියෙන ආනාපාන කියලා තියෙද්දි ආනාපාන කියන බව දන්නේ නැත්නම් ඒ කුසලයේ ලැබෙන්නේ නැහැ. ඒක මම අමතර තාලයකට තියෙන නිසා ඒ වෙලාවේදී මගේ හිතේ තියෙන කහ ආස්වාසේ ප්‍රසවාසේ නැත්නම් වමේ දකුණ කියලා දන්නවනම් එයා බෞසුත නම් එයා දැනගනීවි. අනේ මෙහෙම නොවුනා නම් මගේ හිතේ තියෙන කාමය. එහෙම නැත්නම් කාම සංඥා දෙන්නේ දැන් තියෙන ආස්වාසි. දැන් තියෙන ප්‍රසවාසි. දැන් තියෙන වමේ. දැන් තියෙන දකුණ කියලා ඒකට ඒ කාමච්ඡන්ද ප්‍රතිස්ථාපනය කිරීම සඳහා ඉදිරිපත් වෙච්ච රූපේ එයා සමාදන් කරනවා. බොහොම සතුටින් සමාදන් වෙනවා. ආනාපානේ ආස්වාසි කියලා කියන්නේ බුදුන්ටත් එහාය වෙලායි ධර්මයටත් එහාය වෙලායි සංඝයාටත් එහා මොකද එයා දන්නවා ආනපන ඉන්න තාක්කල් කාමෙත් නැහැ කාම සංඥාවක් නැහැ ඒකට කරන ගෞරවය තමයි පේන ආනපාන විස්තර කියන්නේ ඒක සටහන බලන්න ඒ ආකාරය බලන්න හොඳට සමීපව බලන්න වැඩි වේලාවක් පවත්තන්න පවත්තන්න පවත්තන්න කාමේසා කාම සංඥාවේ දුරුවන් කිරීම කියන එක තමන්න තියෙන ප්‍රතිස්ථාපන ක්‍රමයකට සාපේක්ෂ ක්‍රමයට අයින් කරනවා කාමයේ අයින් කළා කාම සංඥාව සමාදන් වෙනවා කාම සංඥාව රූපයෙන් ප්‍රතිස්ථාපනය කරනවා. ඒ රූපේ මොකද්ද කියලා තමයි දන්නවා. ඒක තමයි කමඨාන් සුද්ධ කරනකොට කියන්නේ. හරි ගියක විතරක් කියන්නේ. යම් වෙලාවක මම ආශාද කරනවා මම ලක්ෂ කෝටි වාරයක් උත්සව කරනවා මට දෙකක් පෙනුණා. ඒ දෙකේදී මම දන්නවා හුස්ම කියලා. ඒ වෙලාවේදී මම දන්නවා කතා කරනවා නෙවෙයි, රූප නෙවෙයි, ශබ්ද නෙවෙයි, කිචුවේ නෙවෙයි, වේදනා නෙවෙයි, ආනාපාන කියලා. මෙන්න මේ දැනීම හරහා ඒ කෙන අනිවාර්යම කාමේශා කාම සංඥා ප්‍රතිස්ථාපනය කරපුවා ව්‍යංගාර්ථයෙන් කියන නිසා භාවනා කරන වෙලාවේදී තමන්ගේ මූල කර්මස්ථානෙට හිටපු වෙලාව වැඩෙනවා දැනෙනවා නම් අනිවාර්යයෙන්ම දියුණුවේ ලකුණක්. මොකද්ද දියුණුවේ සතිය දියුණුව. විශ්වාසය දියුණුව. චිත්ත ශක්තිය දියුණුව වෙනවා. ප්‍රතිපදා විදිහට යනවා කීනාශ්‍රව බල ලැබෙනවා Tamanට මෙච්චර බට පැන පැන පහර දෙන කාමේ කාම ඡන්ද සහ කාම ගුණ කියන මේ දෙකම නැත්නම් කාම ගුණ සහ කාමච්ඡන්ද කියන එක අයින් කරන්න පුළුවන්. తాවකාලිකව ඒකට කියනවා තදංග නිබ්බුති කියලා. ඒ ඒ අවස්ථාවේ නිවන් ලබනවා. ඒ චිත්තක්ෂණේ චීනාස්සෝ වෙනවා. එහෙම තමයි ධෛර්යය දෙන්නේ. ඊට පස්සේ කියනවා මේ ලැබපු විවේකේ මේ ලැබපු කාමෙන් සහ කාමච්ඡන්දෙන් වෙන් වෙලා ලැබපු ආස්වාද ප්‍රසආසයේ අස්සසිල කොච්චර වෙලා පාත්තන්න පුළුවන්ද? වැඩි වේලාවක් අපි හිතමු එන්නේ එන්නේ දවසින් දවස පරියන්කෙන් පරියන්කය සක්මනේ සක්මනේ සක්මන් කරනලා සක්මන බව දන්නවා පරියන්ක ආස්වාද ප්‍රසවන ඒ බව දන්නවා ඒ අස්පනා පිට පේන දේෙන් අර නොදන්න ඉබේ හිතට ගලා එන කාමේ සහ කාම ඡන්දය දුරවන් කිරීමේ කලාව ඉගෙන ගන්නද බුදුජානනාංශය සඳහන් කරලා තියෙනවා ආස්වාද ප්‍රසවාස නම කියලා කතා කරන්න අනිත්‍යව මෙනෙහි කරන්න එපා කාමයාට මෙනෙහි කරන්න එපා. මොනවාක්වත් මෙනෙහි කරන්න එපා. නැවත නැවතත් ආනාපාන මෙනෙහි කරන්න. මෙනෙහි කරනකොට ආනාපාන සහ හිත අතර භවනා හිතත් අතර විහිදස අඩු වෙනවා. පිටින් ඇවිල්ලා කාමයට වැද ගන්න බැරි වෙනවා. ඒකේ බුදුම පන්දිස්වාංශ කියනවා වැස වහින වෙලාවේදී මේ වාහලේ හොඳට හයියනවා. ඒ වතුර බින්දුවේ හරියට අල්ලු කරලා දානවා කිමෙන්ද දෙන්නේ නැහනේ. නමුත් හුලං මැස්ස ආවොත් මේ ජනේලෙන් ආපු හුලං පාර නැද ගිමැද්ද තෙමනවා. එතකොට වහලේ තිබුණාට බෑ. හුලං මැස්සට තෙමෙන්න ඉඩ දෙනවා. ඒක නිසා ඉඩ අඩු කරන්න කියනවා. හිතයි අරමුණයි ඉඩ අඩු කරනවා කියලා කියන්නේ අද දවල් මම දැක්කා ලියලා තියෙනවා. අපි කියවන එකේ මම පය බිම තියනකොට මගේ පයේ තද ගතිය දැනෙනකොට වැරි චිරිචිටි ගාලා දෙපැත්තට වෙලා පය තද ගතියක් පොළවේ මෙලෙක් ගතියක් මට වැටහෙනවා. මම පය තියෙනකොට මට සීතලක් දැනෙනවනේ ඒ කියන්නේ පොළොව උෂ්ණයි කියන එකයි. කකුල සීතලයි. මෙන්න මේ විදිහට මේ වැටහෙන දේ කැඳේ ගලබේරුවා වගේ ඇති දේ ඇති හැටියෙන් විස්තර බලනවා කියලා කියන්නේ රූපයක් සමාදන් වෙනවා. ඒ කියන්නේ රූප කර්මස්ථානේ සමාදන් වෙනවා. එතන ආස්වාස ප්‍රසවාස එහෙම නැත්නම් වායෝ පොට්ටබ ධාතුව සමාදන් වෙනවා. සමාදන් වෙන්නේ ඒක නිවන නිසා නෙවෙයි. ඒක නොතිබුණා නම් ඒ වෙනකොට කාමයේ හෝ කාම සංඥාව එන්න පුළුවන්. දැන් අපි දන්න දෙයකට හිත දානවා. ඒකේ විස්තර ටික ලියන්න දන්නවනම් ඉනේන වෙලාවේ ආනින් එක්කනට තියෙනවා මෙයාට කමඨාන සුද්ධ වෙලා තියෙනවා. මෙයා ක්ෂීණාශ්‍රව පැත්තට දැන් ක්‍රමයෙන් ලං වෙනවා. කාමයක් නෙවෙයි කාම සංඥාවක්ද හැබැයි අර කාමේ සහ කාම සංඥාව අයින් කරන්න ගත්ත රූපෙට සමහර විටක ප්‍රේම කරනවා. ආනපානයි නැති වෙනකොට කනගාටු වෙනවා ආනපාන තියෙනකොට සතුටු වෙනවා ඉතින් ඒක පොඩි ළමයි අර සෙල්ලම් බඩු දෙක සෙල්ලම් කරනවා වගේ වැඩක් හිතන කියන එකේ ප්‍රශ්නයක් නැහැ. නමුත් ඊට පස්සේ බුදුජානනාංශ අපිට සඳහන් කරන මේ අංගාර කාසුප්පමං කාමා කියන එක මම මේ දාපොඩක් ඉස්සරහට යන්න හදන්නේ. මේ කාමේසා කාම සංඥා දුරවන් කරන්න ගත්ත ආනාපානේ ක්‍රමයෙන් ගෙවෙන්න පටන් ගන්නවා. ඒකේ තියෙන කරදරෙත් ඒකේ තියෙන හිරිහැරෙත් නැති වෙලා යනවා. එතකොට පුදුරෙන් සංගකට දැන් ඔබ කාමයේ සහ කාම සංඥාව අයින් කරන ගත්තේ යම් රූපයක් තියෙනවා නම් ඒ රූපෙ දිහා බලාගෙන හිටියොත් ඒ කියන්නේ හුස්ම දිහා නිකන් බකන් හිලාන ඉන්නව නෙවෙයි. හොඳට හිතියොතල බැලුවොත් එන්නේ එන්නේ එන්නේ ඒක රූප සංඥාවක් මාර්ගෙන් ප්‍රතිස්ථාපනය වෙනවා. ඉතින් කාමයට ආශ කරන එකන රූප සංඥා වෙනකොට බය වෙලා දඟලලා ආය ආනාපානෙ හොයනවා. එහෙම නැත්නම් ආයෙත් මොනවා හරි අහල පහල තියෙන කාමයකට හිත දානවා. මොකද මේ රූපේ ගෙවන් වෙනවා සංසාරේ කවදාවත් දැකලා නැහැ. බලාපොරොත්තු වෙන්නේ නැහැ. තමයි හිතුවට වැඩි ඉක්මනට සිද්ධ වෙනවා. එතකොට එයා නොදැනුවත්වම හුස්ම ගෙවෙනකොට එක්ක හයියෙන් හුස්ම ගන්න යනවා. එහෙම නැත්නම් සලුවක සාදාන නැගිටලා යනවා. එහෙම නැත්නම් කියන බලන්නකො මගේ භාවනා කරනනේ මේ හුස්ම තියාගෙන හිටියේ හුස්ම නැති උනායි කියලා. එහෙම නැත්නම් ඔක්කොම තියෙදි නින්දට වැටෙනවා. ඉතින් මේ යෝගාවචරය දැනගෙන යනවා නම් මේ හුස්ම කියලා කියලා තමයි මම මෙච්චරලා ඉන්නේ. ගංගේ ගහගෙන යන මිනිහා පිටුරු ගහේ ඉල්ලුණා වගේ එළිලා හිටියේ. දැන් ඒකත් ගෙවෙනවා. ඒක බුදුහාමුදුරෝ දන්න දෙයක්, සාරිපුත්‍ර සංසි දන්න දෙයක්. මෙන්න මේකට අනුග්‍රහ කරන්න නින්දට වැටෙන්න දෙන්න එපා. ආනපනෙ ගෙවුණා කියලා චෝදනා කරන්න එපා. එහෙම නැත්නම් බය වෙන්න, සැකකරන්න, පාළු වෙන්න, තනිකම ඉන්න දෙන්නේ නැතුව ඒක එනවා අනිවාර්යෙන්. හරහාම යන්න පුළුවන් වුණොත් දැන් ආනාපානෙ ගෙවෙනවා. මේ හිත කාමයට ගිහිල්ලා නැහැ, කාම සංඥාවට ගිහිල්ලා නැහැ, රූපෙට ගිහිල්ලා නැහැ, රූපෙ ගෙවෙනවා. මේක තමයි ප්‍රතිපදාවේ දියුණුව. මේ තමයි සීනාස්ව ගතිය. මම යන්න හදන්නේ ඒ කාමයේ කාම ඡන්දය එහෙම නැත්නම් කාම ගුණ කියන වීතිකම් පරිඋත්ථාන මට්ටම නෙවෙයි දැන් අනුසය මට්ටම ආශ්‍රව මට්ටමට හිත තියුණු වෙන වෙලාව. ඒ තියුණු වෙන්නේ කොහොමද? මේ අඩේට ගත්ත රූපෙත් දැන් ක්‍රමයෙන් ගෙවෙනවා එක්ක එක වෙන දෙයක් වඩටපත් වෙනවා. බලහින්න ආනපානේ මේ ලඟ වෙලා තිබිලා එක්ක ඇත් වෙලා යනවා. එතන ඈත තිබුණක ලඟ. ප්‍රිය වෙච්ච දෙයක් අප්‍රිය වෙනවා. අප්‍රිය වෙච්ච දෙයක් ප්‍රිය වෙනවා. එහෙම නැත්නම් දෙන්නේ නැහැකලින් වශයෙන් පේනවා. එහෙම නැත්නම් සම්පන්න චංචලයක් වශයෙන් පේනවා. අර දැකපු ආනපානේ විස්පර්ලියක් සිද්ධ වෙනවා. අපි ඒකට පරිණාමය කියලා කියනවා. විපරිණාමය කියලා කියනවා. එයිස මේ රූපයාගේ විපරිණාමය දක්නාසුලෝ භාවනා කරන එකනා කාමේ පිටු දකිනවා. රූපේ විපරිණාමය දකින්න එක කරදරයක් කරගත්ත එකනා නිච්ච සංඥාවින් එකනා අර වෙනුවට කාමයක් ආය සමාදන් වෙනවා. කබලෙජිපට වැටෙනවා. ඒක කමඨාන් සුද්ධ කිරීමේ ප්‍රශ්නයක්. ඒක දැනගෙන උපදිච්ච කිසිම කෙනෙක් මේ ලෝකේ නැහැ. ඒක මේ සාමාන්‍ය තර්ක ඥානට අහු වෙන එකක් නෙවෙයි. ඒක අනිවාර්යයෙන් බුදු කෙනෙක් තේරුම් කරලා දෙන්න ඕන එකක්. අනිවාර්යයෙන්ම සාරිපුත්‍ර සාංශය ඉස්මතු කරලා දෙන්න ඕන එකක්. අනිවාර්යෙන් ලක්ෂ කෝටි වාරයක් වරද්ද වරද්ද තේරුම් ගන්න ඕන එකක්. මොකද මේ කාමයේ සහ කාම සංඥාව දුරවන් කිරීම සඳහා ඉදිරියෙන් තියාගත්ත මේ රූපේ නিত্য වූ සුඛ වූ සුභ වූ එකක් නෙවෙයි. ඒකෙත් වෙනස් වීම දක්නාසුලුව ඒකේ ඇතිව නැතිව යන සුළු භවය හුත්වා අභාවතා අනිච්චතා විපරිණාමතා දක්නා සුළු භවනා කෙරුවොත් මේ හුස්ම වගේ නෙවෙයි ගා හුස්ම ආස්වාසය ඊගා ආස්වාසය තව එකක් එන්නේ එන්නේ එන්නේ මේකේ සටහන් ආකාර වෙනස් වෙන්න පටන් ගන්නවා අන්න එතෙන්ට යනකොට තමයි තේරෙන පටන් ගන්නවා මාය ඇවිල්ලා নানা ප්‍රකාර යෝජනා ක්‍රම ඉදිරිපත් කරනවා ව්‍යාපෘති ගෙනත් දානවා ওই විනෝට මේක කෙරුවොත් හොඳද අරියම කෙරුවොත් හොඳද කියලා අර සිදුවෙන වැඩේ යන්නම දෙන්නේ නැහැ. යෝගාචරයට දැනුම තියෙන තාක්කල් ඔය අහිංසක ගමනට යෝගාචරය අකුල් හෙලා ගන්නවා. දැනුම නැති අහිංසක කෙනෙක් නම් ඔය මේක තමයි හරිපාර කියලා දන්න කෙනෙක් නම් එයා දැනගන්න පඬිලකම් මොකුත් ඕනේ භාවනා භාවනා විසින් දැන් ඉදිරියට යනවා. අරමුණ ගෙවෙනවා අරමුණ වෙන දෙයක් පාඩපත් වෙනවා සතිය කැඩලා නැහැ. අර හොඳට තියෙන පටන් ගත්ත සතිය මෙතෙන් යනකම්ම ගෙනත් දැන් තාම සතියේ තියෙන හැබැයි අනපේක්ෂිත තැනක ඉන්නේ. නොදන්න තැනක ඉන්නේ. එහෙම නැත්නම් බය හිතෙන තැනක ඉන්නේ. අසරණ තැනක ඉන්නේ. එතෙන්දී ඔන්න සද්ධාව තියනවාද වීර්යය තියනවාද කියන එක යෝගාවචරයේ සාමාන්‍ය සද්ධාව නෙවෙයි එතෙන්ට එනකොට ඉන්නේ බොහොම බලවත් ඕකප්පන සද්ධාාවක් අන්න එතෙන්දී යෝගාවචරය හිතා ගන්න පුළුවන් මේ தත්ත්වයට තව ඉදිරියට යන්න නම් කාය ජීවිත নিরপেক্ষ වෙන්න ඕන. කය තියෙන්නේ තිබේවා ජීවිතේ තියෙන්නේ තිබේවා. ඒ නිසා මේ මට්ටමට ගියාට පස්සේ මේ සති ඉන්ද්‍රිය නැත්නම් සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන මේ ඉන්ද්‍රිය තීක්ෂණ කරන්න නම් නවාහකාරේයි ඉන්දියානි චික්ඛානි භවන්ති කියලා පසුකාලීන ආචාර්යවරු පෙන්නලා දීලා තියෙනවා. මේ මට්ටමට ගියා නම් බලන්න පින තියෙනවා. සංසාරේ ගෙන ආපු. දැන් තියෙන්නේ මේක මේ තියුණු භාවය දිගට ගෙන යන්න ඕනේ. සත් සද්ධාය කිරියාය සම්පාදේති සාකච්ඡක්කච්ඡ කිරියාය සම්පාදේති සාතච්ඡ කිරියාය සම්පාදේති කියලා කරුණු තුනක් පෙන්නනවා. ඒ එහෙමනම් දැන් දැනගන්න මේක කරාරින්න එපා. සද්ධාවෙන් මේක නැවත නැවත කරන්න. මොකද්ද කරන්නේ? කාමයේ අයින් කරන කාම සංඥාව හොඳයි. කාම සංඥාව කියන්නේ කාම ඡන්දේ. කාම ඡන්දය අයින් කරන රූපේ හොඳයි. රූපය අයින් කරන රූප සංඥාව හොඳයි. මේක සිද්ධ වෙනකොට බය වෙන්න එපා, කලබල වෙන්න එපා. බොහෝම ශද්ධාවකින් දැන් මේක යනවා කියලා සද්ධාය කිරියාය සම්පසද්ධාය සක්කච්ඡ කිරියාය සම්බන්ධයට බොහෝම ආදර ගෞරව සහිතව මේ වැඩේට යන්න දෙන්න ඕන. සත් සාතච්ච කිරියාව සම්පයි නිතිපතා කරන්න කියනවා. මේකම නැවත නැවත කරා. ඉතින් එතෙන්දී යෝ එතෙන් දෙනකොට යෝගාසන හුඟක් කරාට සැක සංකා එනවා, බය එනවා, අසරණ වෙනවා, කම්මැලි වෙනවා, නීරස වෙනවා, නිින්දට වැටෙනවා. එතන මම හිතන්නේ කවුරක්වත් නැහැ කියලා. එහෙම වෙච්චි නැති කෙනෙක්. ඒ කියන්නේ හැම කෙනාම ඔතෙන්ද ගිහිල්ලා තියෙනවා. අපි ගියාට පස්සේ පසට කඩිය ගන්න. පසට අඩිය ගන්න නැතුව ඉදිරියට යන්නයි මේ ශ්‍රද්ධාව අවශ්‍ය කරන්නේ. එහෙම නැත්නම් සක්කච්ඡාකාරීකම සැදී පැහැදි කරන්න ඕන ගතිය. එහෙනම් සතත අභ්‍යාසයෙන් නිතරම. ඒ වගේම කියනවා කායේච ජීවිතේච අනපේක්ෂතාව පට වෙච්ච. මෙතෙන්දි මම මැරුණත් මෙතෙන්දි මට කය නැති වුණත් මම මේක ඉදිරියට ගෙනියනවා කියලා <clears throat> අභියෝග වෙනවා ඒ වෙලාවට. heart attack එන්න වගේ එනවා. කොලෙස්ටරෝල් නගිනවා, ගිඩිනස් එනවා. ඉතින් හිතනවා ටිටිට ඕගනයිසරත් නොකිය රෑ ගෙදර යට හිටිනවා. එහෙම නැත්නම් කියන මල හොන්තු ආයි පත්තරත් නැහැ FM එකක් කරගන්න විදියකුත් නැහැ ටෙලිෆෝන් එකකුත් නැහැ මේ අම්මන්ඩිලා උදව් කරන්නෙත් නැහැ බැරි වෙලාවත් මැල්ල ගියොත් මෙරියල්ලා ප්‍රශ්නයක් නැහැ ප්‍රශ්නයක් නැහැ මේ සාසනේ වැඩිච්ච ගාන මෙච්චරයි කියලා කියන්න බෑ මේ වගේ වැඩකට මම එක වටිනවා ඒ බුරුම පඬිස්සාන්ති කියන මා අවුරුදු 40ක් කමටහන් දීලා තියෙනවා. මම කවුරුත් දැකන්නේ නැහැ මම අමාරුව වැටෙනවා කියලා. අන්නේ ඉතින්දී ඉස්සරහට යන්න ගන්නකොට යාට තියෙනවා මේ කාම සංඥාවේ තුන්වෙනි මට්ටම තමයි කාම ආසව අනුසය. ඒව එන්නේ Taman බේරන්න උදව් වෙන කෙනෙක් වගේ. නිදිමත වෙන්න වෙනකොට නැගිටලා යන්න හිතෙනවා. එහෙම නැත්නම් මොනවා හරි කරන්න හිතෙනවා. අන්නේ මොනවත් නොකර මේ අරමුණ හොඳට ගෙවිලා ගියාට පස්සේ පුළුවන් තරම් ඒ ගෙවිච්ච භාවය නැත්නම් අරමුණක අභාවය දැකගෙන ඉන්න පුළුවන් නේද? එතකොට හරියට මේ ලෝකේ ඉන්න කෙනෙක් අවකාශයට ගිහිලා ගුරුත්වාකර්ෂණය නැති තැනක ඉන්න පුරුදු වෙනවා. මේක ඉන්නකොට පොළොවට අදින ගතියක් තියෙනවා. එළියට ගියාට පස්සේ ඔක්කොම පා වෙන්න පටන් ගන්නවා. ඉතින් මේකේ ඉන්න කවුරුවක්වත් හිතන්නේ අපෝ එහෙම පාවෙන ලෝකයක් තියෙන්න පුළුවන් කියලා. නමුත් දැනගන්න ලෝකෙ මේගේ ආකර්ෂණයේ තියෙන ප්‍රදේශ අංශු මාත්‍රයි මුළු අවකාශයේ පුරාවටම තියෙන පාවෙන ගතිය. කොටින්ම කියනවා නම් මුළු මහ පොළොවම තියෙන පාවිපාත. ගුරුත්වාකර්ෂණ නැත්නම්ක. ඉතින් අන්න එවැනි ලෝකයකට ගෙනියන්න තමයි බුදුරජාණන් අපේ පෙන්ලා දෙන්නේ කාමයේ කියලා කියන්නේ මහ පොළොවට අදින. තව විශාල ගුරුත්වාකර්ෂණයක් ඒක අපේ අම්මලා තාත්තලාට ගොඩ ඉන්න බැරි වුණා. ගුරුවරුන්ට කොට එන්න බැරි වුණා, අන්‍ය ශාස්ත්‍රඥ වංශයට කොට එන්න බැරි වුණා. බුදුහන්සේ ක්‍රම පොළෙන් අඩි 76ක් එළියට යන්නේ එතෙන් කිව්වම ඔය මුළු මුළු ආකාශයෙන් මොකක්වත් නැහැ. ඉතින් ඒක දන්නේ නැතුව ගෙයි ගෙම්බු වගේ මේකම බැඳීගෙන ඉන්නවට කියනවා අංගාරකාසුපම කාම කාමී විපදිලා කාමේම ගත කරලා කාමයෙන් මැරලා යනවා. පුළුවන් නම් වෙලාවකට චිත්තක්ෂණයකට හරි කමන්න දෙකට හරි කමන්න ඒක නැති මොනක්වත් අරමුණක් නැති සතිය. ඒක මේ විදිහට දාමු අරමුණ සතියක් ඇති ගන්න අරමුණක් ඕන. අරමුණක් මුල් කරගෙන අපි සතිය වඩන්නේ අවිජිත බැවිජිනකොට වම දකුණ කියනවා. හුස්ම ගන්නකොට ආශ්වාස ප්‍රශ්වාස කියනවා. එවනම් බත් කනකොට බත් කරන බව දන්නවා. දත්ම දිනකොට දත්මව දන්නවා. ඒක අරමුණු කරනවානේ. කොයි වෙලාවක හෝ අනායාසයෙන් වැඩේ යනකොට ඒ අරමුණ ක්‍රමයෙන් අපෙන් සමුගන්නවා. සමුහරගෙන වැඩේ යන්න පටන් ගන්නවා. ආශ්වාස ප්‍රශ්වාසයේ වෙන දෙයක් වඩපත් වෙනවා. සක්මන් කරනවා හොල්මන සක්මන් කරනවා විතරයි කරන්නේක් නැහැ. මුඳුවට දත්ම දෙනකොට සතිමත් වෙන්න බලන්න මේ මැෂින් එක එක කරන හැටි. දත් දුරුස අතට බැඳගනින් කිව්වා කච කච කච කච කරලා වැඩේ කරගන්නවා. කවුරක්වත් ඕනේ නැහැ ඒකට. බත් කන්න බත් පිඟාන අතර දුන්නාට පස්සේ ඕ කිඹුලා කිරිමැටි ගිලින්නා වගේ බග බග බග බග ගාන කාගෙන කාගෙන කාගෙන යනවා. අපි හිතනවා මේක මේකට වෙනමම ආත්මයක් තියෙන පිස්සු. හැමදාම කරන වැඩේකට හිත දාලා බලන්න ඒක යන්ත්‍රයෙන් වෙන හැටි යන්ත්‍රයෙන් වෙනකොට තමයි තේරෙන්නේ දැන් හොඳට සතිය තියෙන හැබැයි සතිය මොකීද තියෙන කියලා අල්ලන්න බෑ සක්මන් කරනකොට සතිය තියෙනවා මේ වමෙත් නෙවෙයි දකුණෙත් නෙවෙයි මුලත් නෙවෙයි මැදත් නෙවෙයි අගත් නෙවෙයි gediya පිටින්ම ඇවිදින බව දන්නවා හුස්ම ගන්නවා වරක හුස්ම තියෙනවා වරක හුස්ම නැහැ සිවුම් වෙලා හුස්මෙමත් නෙවෙයි නැත්තේත් නෙවෙයි අරමුණක් නැති සතියක් කියලා එකක්. නිකන් අවකාශයේ ආලම්බණය වෙන සතියක්. එල්ලෙන තනක් නැතුව ආලම්බණය වෙන සතියක් කියන එකට කියනවා අනිමිත්ත සමාධිය අනිමිත්ත සතිය කියලා. ඉතින් බණ අහලා තිබුණ නැත්නම් මේකට ලෑස්තිලා ගියේ නැත්නම් අනිමිත් එනකොටම හුස්ම ගන්න බැරුව යනවා, දඟලනවා, ඔළුව කරකවනවා, নানা ආකාර දේවල් වෙනවා. මොකද අපි හිතලා තියෙන්නේ මේ කුරුත්වාකර්ෂණය තියෙන තැන විතරයි. නමුත් සතියට ඉන්න පුළුවන් අරමුණක් නැතුව. අන්න ඒ සතිය මේ මේ පීතික්කම භූමිය පරිඋත්තාන භූමියේ වැඩ කරන සත්‍යක් නෙවෙයි කානෝෂයේ පැත්තට යන්න සූදානම් වෙන රජතාවකාශ ස්ථානකට යන්න සූදානම් සතියක්. ඉතින් මේ මේ සතිය එහෙම නැත්නම් මේ අරමුණක ඉඳලා අරමුණ ගෙවෙන සකටක් තියෙන සතිය අරමුණ ගෙවුනට පස්සෙත් තියෙන සතිය ප්‍රසිද්ධ අරමුණ පේන සතිය මධ්‍යස්ථ අරමුණ පේන සතිය අරමුණ නැතු යන සතිය කියන එකේ සමත භාවනාවේ යන්නේ අරමුණ තියෙන තාක්කල් විතරයි විපස්සනාවේ යනම අරමුණක් නැති සතිය කියන තැනට ඒක නිකන් එක්සර්සයිස් කියලා බීන්ස් වගේ නිකම් අජටවකාශයෙන් ආපු පිටසක් වලින් ආපු සතෙක් වගේ තමයි. එයා මේ ගුරුත්වාකර්ෂණ අඳුරන්නේම නැහැ. ඉතින් කවදද අපිට පුළුවන් වෙන්නේ මේ භාවනා කරන්න නැත්නම් කාමේ සහ කාම සංඥාව දුරුවන් කරන්න අදීත ගත්ත මේ රූපේ නැත්නම් රූප කර්මස්ථානේ given කම්ම බලලා අත කරාරින් නැතුව ඒ ගෙවිච්ච තැන කොච්චර වෙලා ඉන්න පුළුවන්ද කියලා බැලුවොත් එතකොට මොකී සතිය පවතිනවද කියලා ඒ යෝගාවචරයට තේරෙන්නේ නැහැ. අන්න එවැනි දේවල් දෙවියන්ට පේනවලු. දැන් මේ මනුස්සයා භාවනා කරනවා. මේ භාවනා කරන්නේ මොකීද කියන්න දන්නේ නැහැ. එයා දන්නෙත් නැහැ දෙයියන්ට පේන්නෙත් නැහැ. ඒතකොට දෙයියෝ කියනවලු නමෝ තේ පුරිසාජඤ්ඤ නමෝ තේ පුරිසුත්තම යස්ස තේනාපි දානාමි යම් පිරිසාය ජායති. අනේ උත්තම පුරුෂයාට මාගේ নমස්කාරය වේවා. අනේ ආජානීය පුරුෂයාට මාගේ নমස්කාරය වේවා. ඔව් භාවනා කරනවා මොකක්කට භාවනාද කියලා ඔහු දන්නේ නැහැ. ඒ නිසා ඒක මිනිස්යන්ට කවදාවත් අගේ කරන්න බැරි එකක්. කාම ලෝකෙට කවදාවත් හිතන්නවත් බෑ. නමුත් දිව්‍යන්න පේනවා. නිසි උපදේශ ලැබතු ශ්‍රාවකයන්ට පේනවා. ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් අරමුණ ගෙවිගෙන යනකොට ඒකට හුරු වුණාට පස්සේ නැත්නම් ඒකට සූදානම් වෙලා ගියාට පස්සේ එයාට තේරෙන්න පටන් ගන්නවා ගෙවි යාම දෙන්නේ නැත්තේ කාම ආසව නිසා තමයි. ඒ කාම ආසවලට යට වෙන්නේ නැතුව කාම ආසව කියන යෝජනාවලිය න්‍යාය පත්‍රේ බලා ගන්න නැතුව මේ ගෙවීමට පොර දාන ගෙවීමට අනුග්‍රහ කරන ගෙවීම දිගේ ඉදිරියට යන්න නම් බුදුසෙන් කියනවා මේක පටිසෝතගාමී කිය. ගඟ දිග ගහගෙන යන යමක් නෙවෙයි ගඟ දිග අනිත් පැත්තට යන්නේ කියලා. ඉතින් ඒ යනකොට ඕනම යෝගාවචරයකට තේරෙනවා මේ සංසාරේ කවදාකවත් ගියේ නැත්තන. අපිට අම්මල සාත්‍රාගේ කවදාකවත් මේක බලාපොරොත්තු වෙන්න බෑ. පන්තිකාමලික විශ්වවිද්‍යාල දේශන ශාලාවක බලාපොරොත්තු වෙන්න බෑ. ඒ වගේ තියෙන්නේ අල්ලන්න පුළුවන් ආමිෂක් එක කතාවක්. නැත්තම් අපි කියනවා ඉන්ද්‍රිය බද්ධ ඥානයක්. දැන් යන්නේ අනින්ද්‍රිය බද්ධ ඥානයක්. දැන් ඔතනින් එහාට යනකොට දකින අරමුණක් හෝ අහන අරමුණක් හෝ ගන්ධ රස බලන්න පුළුවන් අරමුණක් නෙවෙයි, නිර්ආමිෂ අරමුණක ඉදිරියට යනවා. මේක ඉදිරි ගමනක් කියලා තේරෙන්නේ බුද්ධෝත්පාද කාලේ විතරයි. අබුද්ධෝත්පාද කාලේ නන්නත්තරයි කියලා තමයි හිතෙන්නේ. අපරාධේ තිබුණ තැනක් නෑ, කොහේ ගියාද දන්නේ නෑ කියලා නන්නත්තරයි. දැනටත් බෞද්ධය නන්නත්තරයි. මේ බුද්ධෝත්පාද කාලේ වුණත් බෞද්ධය නන්නත්තරයි. මොකද දන්නේ නෑ. මේක මේ ගෙවම් කරන්න ඕනේ. මේ කාමේ සහ කාම ඡන්දය, කාම ඡන්දේ කියන කාම සංඥා දුරුවන් කරන්න අපි රූපයක් සරණ යනවා. සතිය ඇති කරගන්න ආදී මූලික කටයුතු වලට ඊට පස්සේ ඒ රූපේ ගෙවන් වෙන තැනට යනකොට මොකද්ද කරන්න ඕන කොහොමද අනුග්‍රහ කරන්න ඕන කියන එක ඒක බෞද්ධයා විශේෂයෙන්ම කැමති නෑ යාට පේන්නේ නා නාස්තික මුස්පේන්තු ක්ෂය වෙන වැය වෙන නිරුද්ධ වෙන මුස්පේන්තු දෙයක් වගේ. ඒක බුදුජානන්සේ පෙන්වන්නේ රූපය අරූපයෙන් ප්‍රතිස්ථාපනය වෙනවා. කාමය රූපයෙන් ප්‍රතිස්ථාපනය කළා රූපය අරූපයෙන් ප්‍රතිස්ථාපනය වෙනකොට කිසිම කෙනෙකුට ඒකට නොපැකිලව මුණ දෙන්න පුළුවන් ශක්තියක් නැහැ. ඒකට විශාල ශ්‍රද්ධාවක් ඕන, විශාල වීර්යයක් ඕන, විශාල සුතමේ ඥානයක් ඕන, විශාල අත්තරදි රාශියක් ඕන, විශාල සූදානම් ශරීරයක් තියෙන්න ඕනේ. එතකොට පේනවා මේක ඒ තරම්ම දුර්ලභ දෙයක් නෙවෙයි. අපි මේකට බය ගතිය, අපි මේකට තියෙන බීතිකාව නිසා අපි මොනවා හරි කාම ආශ්‍රවයක් දාගෙන අර රූපේ ගෙවන් වීම වළක්වනවා. ඒ නිසා මේ වෙලාවේදී මේ ගෙවෙන රූපෙට නැත්නම් ගෙවිච්ච රූපය සමග ඉන්න නැත්නම් ගත කරන්න ඒක ඇසුරු කරන්න ඒකත් එක්ක ගත කරන්න බැරි වෙන්න හේතු තමයි කාම ආශව නැත්නම් කාම අනුසය. ඉතින් ඒකට ඒවට එන්න දෙන්න ඕන. මම මේ විවිධකෙ ඉන්නවා ඒකට බයක් එනවා. කම්මැලිකමක් එනවා. නීරස ගතියක් එනවා. එපා කරන ගතියක් එනවා. අසරණ ගතියක් එනවා. නිකන් රහෙන් අයින් කරලා දැම්මා වගේ තේනවා. මහ මුස්පීන්තු කියන වචනේ මම පාවිච්චි කරන්නේ. එහෙම නැත්නම් මුස්පීන්තු කියන වචනේ නැත්නම් කාලකන්නිකම තවත් හොඳ ලස්සනක් තියෙනවා මේ. නිකන් මම මේ සංසාරය කියන්නේ ගත කරන කෙනෙක් කැඹිරිල්ලක් වගේ තේරෙන පටහන. මේව හොඳ නැති වචන කියලා අපේ අම්මා ඒ දවස්වල කියනවා කියන්න එපයි කියලා බනට තියා නිකන්වත් කියන්න එපයි කියලා. මම කැඹිරිල්ලක් මේක. මේ හොඳට ගමන යනකොට අපේ ආසාවල්, අපේ රුචි අරුචිකම්, අපේ පෞෂත්ව ලක්ෂණ, අපේ සංසාර ගති, අපේ ඇබ්බැහි වයිකිරනවා මේක. අනේ ඉදාට දැනගත හැකි අපි මැරෙනකොට ගිනින පොදිය මොකද්ද කියලා. මේ ජීවිතෙන් එහා ජීවිත ගෙනියන්නේ ඔන්න ආසව අනුසේ පොදිය. අපි අරමුණක් නැතුව නැත්නම් අරම හොඳටම සියුම් කරලා ගත කරනකොට ඒකේ ඉන්න බැරි ගතියක් තියෙන නිකන් නලියනවා. සල්ලුවක සාදාලා නැගිටලා යන්න හිතෙනවා. මොනවාරි කරන්න හිතෙනවා. අන්නේ කුප්පගතිය තමයි කෙලස් කියන්නේ. බුදුරජාණන්සේ කුප්පටි කියන වචනේ පාවිච්චි කරනවා. බුදුරජාණන්සේ ඒක දැකපු දාසිකව අකුප්පාමේ චේතෝ වෙනවා. මගේ හිත ඊට පස්සේ ආයි කිපෙන්නේ නැහැ. මොනවාක්වත් අරමුණ නැත්නම් මං කලබල කරන්නේ. එදා තමයි බුදුරජාණන්සේ ධම්මචක්කපවත්තන සූත්‍රය දේශනා කරේ. අපි හිත කුප්පයි. පිරිසුදු කළ දෙන්න පුළුවන්. පිරිසුදු කරපු ගමන් ආයෙ කබලේ ලිපට වැටෙනවා. කිසිම කෙනෙක් නැහැ ඒක පළවෙනි වතාවේ මේ අවස්ථාව තේරුම් ගන්න. ඒ නිසා කාගවත් පුද්ගලික දෝෂයක් නෙවෙයි මේ. නමුත් Tamanne තේරුම් ගන්න පුළුවන් මේ අංගාර කාසූපමා කාමා කියලා බුදුන්සේ සඳහන් කරන මේ කාමයේ මේ පේන කොටස විතරක් නෙවෙයි. ඊට යටින් පරිඋත් ทาน කියලා කොටසක් තියෙනවා. ඊට හුඟක් යටින් ආසවනුසය කියලා කොටසක් තියෙනවා. ආසවනුසයට යනකොට අපිට තේරෙනවා අපි මෙතෙක්කල් ආසාවෙන් දකපු හැම වස්තුවක්ම නිවනට බාධායි කියලා. පෙමතෝ ජායති සෝකෝ. තණ්හාය ජායති සෝකෝ. එදාට තේරෙයි අපි අත්දකාපු නැති දන්නේ නැති කිසිම වස්තුවක් අනුසෙවෙන්නේ අපි ආසාවෙන් රැස් කරපු ආසාවෙන් එකතු කරපු දේවල් තමයි අනුසය ආසය වශයෙන් එන්නේ. ඒක එන්නේ පුදුමාකාර ශතකපට විදියට. මායාවී විදියට ෂට විදියට අනුසේ විදියට ඉතින් ඒ යෝගාවචර කවුරු හරි කිව්වොත් එයා හිත නරක කරගන්න මතක් වෙලාවත් එයා දෙසරයක් කල්පනා කරනවා ඉතින් මේ ආසාවෙන් රැස් කරපු ටික නෙමෙයි ඉන්නේ කියලා ඉතින් ඒ නිසා බොහොම ලේස බොහොම සියුම් විතක්ක හයක් මාර්ගේ ඒ වෙලාවට ඒ යෝගාවචරයාගේ හිත කලබල කරනවා ඥාති විතක්ක මොනවාවත් නැතිලා ඉනකොට තමන්ගේ ඥාති ජීපත් ඉතින් අර හිතන කරේ හොඳයි නේද ඥාතින් ගැන හිතන එක හොඳයි නරක නැහැ ජනපද විතක්ක දැන් අපි මෙහෙටලා ඉනවා රේඩියෝ එක බලන්නෙත් නැහැ පත්තරෙත් නැහැ සුනාමියක් එයිද දන්නෙත් නැහැ ඩොලර් එක නගිනවද වහිනවද දන්නෙත් නැහැ තෙල් ගණන් යනවද පෙට්‍රල් ගණන් යනවද යකඩ ගණන් අඩු වෙනවද මොනවත්වත් දන්නේ නැහැ ජනපද තොරතුරු නැහැ ඉතින් ඒක උඩ හිතනවා මේක හරියන්නේ නැහැ කොහෙන් හරි අර කුණු කන්දලේ අපව උළුවට දාගන්න ඕනේ. එතන අමර විතක්කේ. මොකද්ද අමර විතක්කේ? මේ ඉඳගන්න ගියාමනේ තීරෙන්නේ අප්පා මේ ඇඟේ සෞඛ්‍ය නෑනේ. ඊට පස්සේ නම් මම හරියටම ව්‍යායාම කරනවා. හරියටම එළවලුමයි කන්නේ හරියටම ආහාර හරියස ගන්නවා ආයෙනම් මං ආයෙ මෝඩ වෙන්නේ මැරෙන්නේ නැති වෙන්න මම ඉන්නවා කියන ඕන සෞඛ්‍ය ගැන හිතන්න පටන් ගන්නවා අපේ හිටියාර කොඩ්නේටිස් කියලා උන්දගේ දුවලා එහෙම වෙනවා මේ දවස්වල අපිටත් වෙන්නේ. උන්ද ඉන්නකොට කියනවා මේ අනේ අවසරය. මට මේ නොදන්න කමට වයසට ගියේ ලබනාත් වෙනම් කවදාවත් වයසට නම් යන්නේ අවසර. මහා හරි කරදරයි මේ කියලා. ඒ වගේ මෙතෙක්කල් පිස්සු කෙලලා කෙලලා කෙලලා භාවනා කරනකොට 100ට 100ක් ලිටන්ති අමර විතක් එන්න පටන් ගන්නවා. ඉතින් ඊට පස්සේ යෝග ව්‍යායාම කරනවා අනම් මනම් කරනවා කිව්වා හොඳ දේවල් තමයි. නමුත් මේ සතිය කඩන්න එන කරන්න බැරි දේවල් බව. එහෙම නැත්නම් ලාභ සත්කාර සම්මාන සිලෝකේ එනවා. දැන් මේ දන්න ටික හරි කාටද කියලා දුන්නා නම් සෑහෙන ගාණක් චෙක් කර ගන්න පුළුවන් නේ කර්මත් අනාචාරය කිව්වම සෑහෙන ඉල්ලුමක් තියෙන ජොබ් එකක්. ඒ නිසා ගිහිල්ලා ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානය කියලා පිටලෑල්ලක ගහලා කට්ටියද කියනවා එන්න කියලා. ඉතින් ඒක පටන් ගන්න. එහෙම නැත්නම් පරානුද්යත පරිසංයුක්ත විදක ලෙඩ්ඩුන්ට උපස්ථාන කරන්න ඕනේ අනුකම්පා කරන්න ඕනේ මේ හැම දෙයකින්ම කරන්නේ යෝගාවචරයට පිරිසුදු මනස පවත්තන්න දෙන්නේ නැතුව මම යනගිට්ටවටනේ හදන්නේ මාන්නේ නැගිට්ටවන්නේ හදන්නේ තෘෂ්ණා නැගිට්ටවන්න හදන්නේ කියලා තේරෙනවා. යාට ඉතින් ඉතින් ලෙඩ වෙන්නේ නැතුව කල්පනා කරන්නේ කොහොඳනේ? නින්දාන වල බණ්ඩ අනමඤ්ඤති පරිසංගත හොඳනේ. අනුන් උදව් කරන එක හොඳ නේ ඥාතින් උදව් කරන එක හොඳ නේ කියලා අර මේ වෙලාවට ඒ කාමයේ මතුවෙන්නේ අර ගිනි අඟුරු වලක් වගේ නෙවෙයි මා මේ මේ පාසයක් වගේ ඇදගෙන යනවා ඉතින් ඒ නිසා ඒව අපට කතා කරන්න පුළුවන් විපස්සනා භාවනා කරන යෝගාවචරයන් අතර විතරයි අපි රේඩියෝ එකේ එහෙම කතා කරලා කිව්වොත් එimhe පරානුද්යතා පරිසංයුත් විතක්ක බක්ලේශක් කියලා. ඒ channel එක අහන එකක් නෑ ආයෙ ඊට පස්සේ කවුරක් කරා. මොකද ඒක බෝ කරන්නේ අපි මෙතෙක් සංසාරේ ගත කරලා තියෙන. ඒ නිසා මෙතන ගියාට පස්සේ පේනවා අපිට කිසිම වෙලාවක අපි ආස කරපො නැති දෙයකින් කරදරෙන්නේ නැහැ. එන්නේ ඉල්ලගෙන ආශාවෙන් වඩා තනවා වඩාගත් දෙයක. එතකොට තේරෙන පටන් ගන්නවා මේ කෙලෙසන්ඩක් දෙවන්නේ නැහැ, ගොඩෙන්ඩක් දෙවන්නේ නැහැ. කාටවත් ඒක අයින් කරන්න බෑ. Taman දකින්න ඕනේ මේ හිත විස්්‍රාම වෙනකොට নানা ප්‍රකාර යෝජනා ක්‍රම নানা ප්‍රකාර දේවල් ඔලුවට එනවා මේ කාමයමයි මේ පිරිසුදු පිවිතුරු නිර්මල නික්ලේශී වූ ස්ථානේ රැක ගන්න දෙන්නේ නැත්තේ අර ගොරෝසු කාමේ නෙවෙයි කාම නිත්‍යාචාර නෙවෙයි කාම ඡන්දෙත් නෙවෙයි අනුසය ආසේවසි ඒව බොහෝම සියුම් ඒක දැක ගන්න බැරි නම් බුදුරජාණන්සේ සඳහන් කර තියෙනවා ඥානතෝ භික්කවේ පස්සතෝ ආසවාණං khයං වදාමි න අජානතෝ න අපස්සතෝ මේ ආශ්‍රව ධර්ම ඇවිල්ලා තමන් වට නැහැටි දකින්න කෙනාට දන්න කෙනාට ඒක නතර කරන්න පුළුවන් ඒක දකින්න නැතුව දන්න නැතුව නතර කරන්නත් බෑ දැකලා මේක කෙලේශයක් බව අඳුරගන්න නැතුව මේක පිනක් කියලා අඳුරගත්තොත් ඒත් මායя දිනනවා කෙලස් දිනනවා ඉතින් ඒ නිසා අංගාරකා සූපමා කියලා කියන්නේ කාමයේ තියෙන නපුරුම පැත්ත. ඇත්තට මේක එච්චර නපුරු නෑ. මොකද ඒක තේරෙනවා කාමයට ගියාට පස්සේ මිනිසුන්ට මේ නානපාර ලෙඩ හැදෙනවා. සතුම් මෙරි හොඳ නෑ කියන්නේ ඒක සතෙක් මරන මිනිසෙක් ගන්නවා. අමාරු හොරකම් කරන්න හොඳ නෑ කියන්නේ ඒක දන්නව බෙල්ල කඩලා යනවා දැක්කොත් එමයිතිකාරය. ඒක තේරෙනවා. කාමීත්‍යචාරය කරන්නත් බෑ මේ নানা ආකාර විදිහට දැන් CCTV කැමරා දාලා තියෙන. හරියම ඉස්සරනම වෙසක් බලන්න ගියම ගියාට පස්සේ දැහැහෙන දුරට අපි ඉතින් හැපි හැපි වෙසක්. හැපි හැපි වෙසක්. වෙසක් බලන්න යන ඕගොල්ලෝ හිතනවා මේ තොරම් බලන්න මේ පින් කරගන්න කියලා. පිස්සු කොල්ලෝ යන්නේ මොකටේ? අනේ ලයිට් ඵලයන් අනේ තොරණ ලයිට් ගියා නම් අන්න වැඩේ. දැන් මොකක්වත් කරන්න බෑ මේ CCTV කැමරා දාලා ඉතින් ඒ කාමේ තේරෙනවා. ඒක අපිට ප්‍රශ්නයක් නෑ. නමුත් මේ කාමය ෂට ස්වරූපයෙන් පරානුද්යත බඩසංයුත්ත වශයෙන්, ලාභ සත්කාර සංයුත්ත වශයෙන්, අනවඤ්ඤති සංයුත්ත වශයෙන් කෙනෙකුට කිසිම බෞද්ධිකවල තේරුම් ගන්න බෑ මේ කාමයේ අනුසය අවස්ථාවක් කියලා. ඒ විනෝඩය ආයතන නිකාම නිකම් මොකක්වත් නැතුව භාවනා කරනවා කියලා ඉන්නවට වැඩිය මොකක් කරේ හිතන එක හොඳයි කියලා. මොකක් කරේ අර කාමනුසේ අර වර්කනවා සුකුම විතක්ක කියලා කල්පනා කරගෙන ඉන්නේ කියලා. ඉතින් මේක ඇත්තටම දෝෂයක් නෑ. මේ කාටවත් දෝෂයක් නෑ අකුසලයක් නෙවෙයි. අවිද්‍යාව කියලා මේකට කියනවා. තාම අකුසල් වෙලා නෑ. මේක නැති කෙනෙකුත් නෑ. මේ මට්ටමට භාවනා නොගිය කෙනෙකුත් නෑ කියලා මට කියන්න හිතෙනවා. මෙච්චර භාවනා කරන එක අනිවාර්යෙන් මෙතෙන් යන්න ඇති. නමුත් ඒක අනුග්‍රහ කරන්න ඇති දන්නේ නැහැ. අරසා කරන්න ඇති දන්නේ නැහැ. ඉතින් ඒක සාක්ෂාත් කරන්නේ වෙන්නේ නැහැ. මේ ළඟදිත් මට ලිමක් කියලා තුන එක්කෙනෙක් කතා කළා ඔබ වහන්සේ මේ බණ කියනකොට මේ අසඤ්ඤ තලයකට යන ගාන යන්න හදන මිනිස්සු ඕක නෙවෙයි නිවන කියන්නේ ඔය මොනවත් නැති කියන අසඤ්ඤ තලයක්. අපේ අපේ රේඩියෝ එකට එන්න අපේ ටෙලි මේ වෙබ්සයිට් එකට එන්න අපි ඔබ වහන්සේට නිවන පෙන්වලා දෙන්නම් ඕක නෙවෙයි නිවන කියන්නේ කියලා. මාත් දන්නවා මේ මොනවාක්වත් නැති එක නෙවෙයි නිවන කියන්නේ. නමුත් ඒකට සාපේක්ෂව විතරයි අපිට රූපේ මොකද්ද කියලා දැනගන්න පුළුවන් මේ. රූපේ සූක්ෂම රූපෙට යන්න ඕනේ අරූපෙට යන්න. ඒකට බලන්න පුළුවන් රූපේ කියන්නේ මොකද්ද කියලා. ඉතින් අපි ඒකට බයක් තියෙනවා. අරූපෙට සූක්ෂම රූපෙට බුදුම බයක් තියෙනවා. සමහර වෙලාවට ආසයි. ඒ ආසක් කරන රූපෙට බයයි. අරූපෙට කැමති එක්කන රූපෙට බයයි. රූපෙට කැමති එක්කන අරූපෙට බයයි. මේක හරියට භව තණ්හා විභව තණ්හා දෙක අතර තියෙන හරි සියුම් ගැටේ මෙතන තියෙනවා. ඒක නිසා අපිට මුලදී ඒ අරූපෙට තියෙන හැකියාව යාලුකම ඒකේ ඒක වශීභාවයේ දියුණු කරගන්න වෙනවා. ඒකයි අරූප ධ්‍යාන කියලා කියන්නේ. මේ සමත ධ්‍යාන නෙවෙයි විපස්සනාදි වෙන එක. ඉතින් ගිහිල්ලා ඒ හිතන ඇවිල්ලා ඒක ඉවර වෙන තැන බලන්නේ එතකොට ආය රූපෙක් එන්නේ. ගැස්සිලා ආනපානට ගැස්සිලා සද්දයක් කරනවා ගැස්සිලා වෙනවා ඒකට බලන්නේ හිතෙන් ගියාට පස්සේ විනාඩි 10 15 20 30 විනාඩි 45 පැනලා ඉන්නවා ආයෙසයක් එනකොට තමන්න බයක් හෝ ලැජ්ජාවක් හෝ චකිතයක් එනවනම් එයාට හිතා ගන්න පුළුවන් මේ අරූපෙට මම කැමති රූපෙට අකමැති කියලා සමහරුට එහෙම මොනවාරි දකින්න එක gedra ගියා වගේ වෙනවා අරූපෙට යනකොට බයක් ඇති වෙනවා නිසා ඉතින් ගියාට පස්සේ තමයි අපිට දැනගන්න පුළුවන් මේ රූපයේ විශේෂයි නැත්නම් සූක්ෂම රූපයේ විශේෂයි තාම මනාපමනාප දෙක තියෙනවා. ඒකට අපේ ජනගහන 50ට 50ට බෙදලා සමහර රූපෙට කැමති, ආ අරූපෙට බයයි. අරූපෙට කැමති එකන අරූපෙට බයයි. අන්න ඒක හෙලි වෙන්නේ ඒක කියවෙන්නේ කමඨාන් සුද්ධ කරනකොට මෙන්න මේ මොනවාක්වත් නැති තැනට ඒකට බුදුරජාණන්සේ කියන්නේ අශෝකං විරජං ඛේමං ඒතම් මංගල මුත්තම. ශෝක නොකරන රජස් නැති ඛේමයකට යන්න පුළුවන් අපිට. මේ කාම ලෝකයක මංගලතරම්. හැබැයි ඒක නෙවෙයි නිවන කියන්නේ. ඊට පස්සේ බලනවා රූපය ආවත් අරූපය ආවත් මේ දෙකේදිම තාම මනාපමනාප ඇති නොවන තැනට නැත්නම් මේ තමන් මෙච්චර වුණාමින් ඇති කරගත්ත මේ ඊටාම පිරිසුදු තත්ත්වයටවත් ආශාචින කරන තැනස කාමයට වගේ ඔතන ගියාට පස්සේ එයා කරන භාෂාවෙන් ඉදිරිපත් කරන ස්වරූපයෙන් කතා ස්වරූපයෙන් අල්ලගත හැකි මෙයා මේ හිස්තැනද කැමති රූපෙටද රූපෙට කැමති කෙනා හිස්තැන කැමති නැහැ හිස්තැන කැමති කෙනා රූපෙට කැමති නැහැ මේ දෙකට අහු වෙන්නේ නැති කෙනෙකුත් නැහැ ඉතින් මේ ටික විස්තර කරනකොට කවුරුවක්වත් හිතන්නේ අවුරුදු 8 ළමයෙකුට සතිය උගන්වන්න යනකොට ඒ ළමයා කියන ඉඳගත්ත ගමන් මට මොනවත් පේන්නේ නැහැ කියලා. මොනම භාවනාවක්වත් කරලා නෙමෙයි. හිත යන්නේම කෙලින්ම ආරූපයට යනවා. ඉතින් ගුරුවරයාට හිතා ගන්න බෑ. ගුරුවරයා හිතන මේ ළමයාට කිව්ව උපදේශය තේරෙලා නැහැ. එහෙනම් මේ ළමයා මේ හිතලා කියන්නේ නෑ. ඒ මොනවාක්වත් නැති තත්ත්වය කියන්නේ පරලොවක්වත් අඟහරුලක්වත් නෙමෙයි තියෙන එකක් ඒකට බයයි අර පොඩි ළමයි පැහැදිලිව කියනවා මං කරන්නේ දෙල්ල මේ පොඩි බෙල්ල එක කරයන් මේ නාකියොත් එක්ක ඕක කරන්න බෑ පොඩි උන් එක්ක මේක කරන්න බෙල්ලෙක් ගහලා කියන්නේ සද්දේ ඉවර වෙන තැන අහන්න කියලා බෙල්ලගේ සද්දේ දුන්නා ටින් ගාලා යන ඉවර වෙන තැන අහනකොට හිතනට හිත යොමු වෙනවා මේක ගැන ළමයෙකුට ලියන්න දුන්නොත් පුදුමාකාර ලස්සනට ලියනවනේ. මේ shabdේ ගොරෝසු තැනින් අල්ලලා දීලා ඉවර වෙන්නට බලන්න කියලා. බලන්න උත්සාහ කරලා ඕනම වෙලාවක සතිය තියුණු වෙනවා සමාධිය තියුණු වෙනවා ප්‍රඥාව තියුණු වෙනවා. මේක තමයි අටුවාචාන් වහන්සේලා පෙන්ලා දීලා තියෙන්නේ. ආනාපාන සතිය භාවනාවට දීගං වාස සන්තෝ දීගං අස්ස සාමීති පජානාති ටික වෙලා ගියවසේ රසං වාස සන්තෝ රසං අස්ස සාමීති පජානාති. ඊට පස්සේ සම්බයං කාය සංකාරං අසුසි සාමිති සික්කති. මේක සම්පූර්ණ ගෙවෙන චක්‍රය බලලා ගෙවෙනම තැන, ක්ෂය වෙන තැන, වැය වෙන තැන, නිරුද්ධ වෙන තැන අල්ලන්න පුළුවන් නම් හරියට පළවෙනිම ආශ්වාසයේ ඉවර වෙන තැන අල්ලනවා වගේ. පළවෙනිම ප්‍රශ්වාසයේ ඉවර වෙන තැන අල්ලනවා වගේ. ඒකද පොඩි ආම්ද්‍රෝගයක් ඇවිල්ලා මේ කියලා දුන්නා පස්සේ ඒ ආම්ද්‍රෝ කවියෙන් කියන්නේ බෝලෙට ගසන්නට නංගලන ක්‍රීඩකයා අවධානයෙන් ඒ එන පෙර මග සිටියා හුස්මට හොඳින් අවධානය යොමු කරවා අරමුණක මුල මැද අග මා දුටුවා මුගදෙනෙක් තමයි මේ ඊගා බුදුහාමුදුරුවෝ ඇවිල්ලා දසපාරමිතා පුරලා මෛත්‍රී බුද්ධ සාසනය තමයි මේ කරන්නේ. මේ අවුරුදු 14ක පොඩි ආමකෙන් මෙතන ඉඳගෙන කියනවා. අරමුණට ඉවර වෙනකන් බලන්න පුදුම පෞරුෂත්වයක් ඕන. ඒ පෞරුෂත්වය කියන්නේ අසරණ වෙන තැනක්වත් අනාථ වෙන තැනක්වත් නෙවෙයි සසරණ සනාත වෙන තැනක්. ඒක දික්කටම මේ ගෙවෙන්නේ කාමී, කර්මී, කෙලෙස් ගෙවෙනම තැනට ගියාට පස්සේ යාට තේරෙන පටන් ගන්නවා මට පුදුම බලයක් දැන් තියෙනවා. සියල්ලම ගෙවෙන හැටි බලන්න පුළුවන්. ඒක ක්ෂීණාස්සව බලයක්. ඒ නිසා මෙතෙන්ද යන කෙනෙක් ඉන්නවනම් රහත් වෙන්න ඕනේ නම් ඒකට අනුග්‍රහ කරන්න. මම මෙතනින් ධර්ම දේශනාව නැවත කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. හොඳයි අපි විනාඩි සල්පයක් අරගනිමු. ඊත්තාවතා ചാති ගාථා සජ්ජායනා කිරීමෙන් මේ උපයාස ප්‍රයා ගන්න ලද කුසලී ලෝකවාසී සිල් සත්‍යයන් සමග හදා බෙදා ගැනීමට මුදිතා ශීර්ෂයෙන් අනුමෝදනා ශීර්ෂයෙන් ඊත්තාවතා ච කම්මේහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බී දීවා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ittavata ca gammehi sambetam punya sampadang sabbi bhutanumodantu ittavata ca gammehi sambetam punya sampadang sabbhe vattanumodantu sabba sampatti siddhya ආකාශට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ටහා ච බුම්මට්ටා දීවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ටහා ච බුම්මට්ටා දීවා නාග මහිද්దికා චිරං රක්ඛන්තු මං පරං ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ සුඛිතා හොන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්ත්‍ය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝ යාව නිබ්බානපත්ත්‍ය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ ඥානපත්ත්‍යා සාදු සාදු සාදු සුවපත් වේ